යම්පිදං චක්කු සම්පස්සපච්චයා උපපජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා තම්පි ඥානං පස්සං යථා භූතං චක්කුස්මින් න සාරජ්ජති රූපේසු න සාරජ්ජති චක්කු විඥානේන සාරජ්ජති චක්කු සම්පස්සේන සාරජ්ජති යම්පිදං චක්කු සම්පස්සපච්චයා උපපජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා තස්මින් පින සාරජ්ජති Thank you. ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපේ පහුගිය සතියේ සාකච්ඡා කළේ විශේෂයෙන්ම මේ මජ්ක්‍ධිම නිකායේ ඉන සූත්‍රයක් ඒකට නමක් දීලා තියෙනවා මහා සලායතනික සූත්‍රය කියලා. මහා සලායතනික සූත්‍රය ආරම්භ වෙන්නේ බුදුරජාණන් වහන්සේ සෙවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරද්දී විචුන් වහන්සේලා අරබයා දේශනා කරපු ආකාරයෙන් දේශනා කරපු සූත්‍රයක ආකාරයෙන් ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ මුලින්ම මේ අපි ඇහැ සම්බන්ධයෙන් ඒ වගේම අනෙකුත් සියලුම ඉඳුරන් සම්බන්ධයෙන් තනිකරාන්දමක කිසිම සතියක් නැතිව සිහියක් නැතිව අවබෝධයක් නැතුව කටයුතු කිරීම හරහා අපිට සිද්ධ වෙන පාඩුව නැත්නම් අපිට සිද්ධ වෙන අයහපත ගැන මුලින්ම කරුණු දින හැරපාන. ඒක තමයි අපි මුලින්ම සාකච්ඡා කළේ. ඊට පස්සේ නමුත් මේ ඉන්ද්‍රියන් සම්බන්ධයෙන් සෑහෙන අවබෝධයක් සහිතව සතිමත් බවක් සහිතව කටයුතු කරද්දී මොකද්ද සිද්ධ වෙන වෙනස කියන එක ගැන ඊළඟට දේශනා කරනවා. ඒක සූත්‍රය දිහා බලවම සූත්‍රයේ කොටස් දෙකක් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. අවස්ථා දෙකක් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. පළවෙනි අවස්ථාවේදී අර රූපයට ඇලිලා නැත්නම් ඇහැට රූපයට ඊළඟට එන්සා හට ගන්න චක්කු විඥාණයට අපි කියන්නේ කියන්නේ රූපේ පිළිබඳ දැනුවත් බවට ඊළඟට ඒකත් එක්ක හටගන්නා ස්පර්ශයද ඒකෙන් හටගන්නා යම් හෝ වේදනාවක්. ඒතර මෙන්න මේක තමයි නිකන් පේලියක් වගේ හේතු හේතුන් කරහා සම්බන්ධ වෙන්නේ. ඒතර මේ ක්‍රියාවලිය ගැන කිසිම අවබෝධයක් නැතුව කිසියම් කිසි වැටහීමක් නැතුව සතිමත් බවක් නැතුව කටයුතු කරන්න යෑම නිසා බුදුහාඳුර කියනවා දැන් මේ පෙන්නන හැම දෙයකටම ඇලෙන්න පටන් ගන්නවා. චක්කුස්මින් සාරජ්ජති, රූපේසු සාරජ්ජති, චක්කු විඥානේ සාරජ්ජති චක්කු සම්පස්සේ සාරජ්‍යති. ඔය විදිහට කියාගෙනවා ඒ කියන්නේ දැන් අපිට මේ සිද්ධ වෙන ක්‍රියාවලිය ගැන වැටහීමක් නැත්නම් සිහියක් නැත්නම් එතකොට වෙන්නේ අර වගේ ඒ පේන රූපෙට ඇලීමක් ඒක තුල හිත පැස ගැනීමක් නැත්නම් ඇහැ පිළිබඳ ඇලීමක් ඒකේ පැහැ ගැනීමක් මගේ කියා ගැනීමක් ඒ වගේමයි මේ දෙක නැවත නැවත සිද්ධ වෙනකොට ඔන්න හට ගන්න ආයේ දැනුවත් බවට නැත්නම් අපි කියනවා චක්කු විඥානය කියලා. ඒක පිළිබඳව එක්තරාන්දමින් බැහැ ගැනීමක් මගේ කියා ගැනීමක් ඊට පස්සේ දැන් මේක නැවත නැවත නැවත නැවත සිද්ධ වෙනකොට එතන හට ගන්නවා අපි කියන ස්පර්ශයක් ඒකත් පාදක කරගෙන ඊළඟට එනවා වේදනාවක් දැන් අපි මේක සැප වේදනාවක් නම් ඒ සැප වේදනාවට ඔන්න අපි ගිහිල්ලා බැහැ ගන්නවා ඇලෙනවා ග්‍රහණය කරනවා උපාදාන කරනවා ඒක තමයි සාමාන්‍යයෙන් අපේ මනසේ සිද්ධ වෙන්නේ සාමාන්‍යයෙන් අපේ මනසේ සිද්ධ වෙන ඔය ක්‍රියාවලිය ගැන අපිට අවබෝධයක් සාමාන්‍යයෙන් නැහැ ඒ නිසා අපි දැකපු ගමන් තින් රූපයක් ලස්සන නම් තින් ඒක හොඳයි කියලාගෙන අපි ඒක ඇලෙන ගතියක් තමයි තියෙන්නේ. ඊළඟට අපි හිතමු අකමැති රූපයක් නම් ඒක ගැටෙන ගතියක් තමයි තියෙන්නේ. මේ දෙපැත්තේ තමයි අපි සාමාන්‍යයෙන් දෝලණය වෙන්නේ. එතකොට මේ අවස්ථාවේදී ඇහෙත් ඇලෙන්න පුළුවන්, රූපෙත් ඇලෙන්න පුළුවන්. අර ඒ දෙක නිසා හටගන්න දැනුමේ නැත්නම් චක්කු විඥානයේ ඒකෙත් ඇලෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ තුනම නැවත නැවත සිද්ධ වෙද්දී හට ගන්නා ස්පර්ශය ඒකෙත් දැනෙන්න පුළුවන්. ඊළඟට යම් හෝ සැප හෝ දුක් හෝ උපේක්ෂා වේදනාවක් තියෙනවා නම් ඒක ප්‍රතිඵලයක් වශයෙන් හටගන්න ඒකෙත් දැනෙන්න පුළුවන්. එමත් නැත්නම් ගැටෙන්න පුළුවන්. ඒතර මේ ඇලීමයි ගැටීමයි මේ දෙකෙන් එකක් වෙන්න පුළුවන්. ඒතර මේ தত্ত্বය බුදුහජාණන් වහන්සේ පෙන්නනවා. තස්ස සාරත්තස්ස සංයුත්තස්ස සම්මූල හස්ස හස්සාදානුපස්සිනෝ විහෙරතෝ ආයතින් පංච උපාදානස්කන්ධා උපචයන් ගච්ඡන්ත. දැන් මොකද වෙන්නේ? මේකේ ප්‍රතිඵලය වෙන්නේ ඒ දේවල් වලට ඇලිලා ඒකම ගැලිලා ඒකම බැඳිලා ඒක තුල මුලා වෙලා සම්මුල්හස්ස මේකෙම මුලා වෙලා අස්සාදාන පස්සිනෝ මේවෙන් ලැබෙන ආස්වාදය පිළිබඳව තමයි යා වැඩියත් අහන්නේ. ඒ ගැන තමයි මේ බලාගෙන ඉන්නේ. ආස්වාදයක් ලබන්නමයි ඒව බලන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? පංච උපාදානස්කන්ධා උපචයන් ගච්ඡන්ත දැන් පංච උපාදානස්කන්ධයෙන් වැඩෙන්න ගන්නවා කියලා කියනවා. දැන් අපි පටන් ගත්තේ තේරුම් ගන්න තියෙන්නේ ඇහැට දැකපු රූපේ. නම් අපි තුමු ඒක නිකන් අයිති රූප උපාදානස්කන්ධය. දැන් ඒ එතනින් නතර වෙන්නේ නැහැ. යාගෙනල්ලා ඈත ගන්නවා වේදනා උපාදානස්කන්ධය. යාගෙනල්ලා ඈත ගන්නවා සංඥා උපාදානස්කන්ධය. ඊළඟට ඔන්න සංස්කාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. ඒ විදිහට මේ උපාදානස්කන්ධ පහම පොඩ පොඩ පොඩ පොඩ ගොඩනැගි ගොඩනැගි වර්ධනය වෙවි වර්ධනය වෙවි එන තත්ත්වයක් තමයි තියෙන්නේ. එතකොට ඒ නිසා කියනවා පංච උපාදානස්කන්ධ උපචයන් ගච්ඡanti. ඊට පස්සේ කියනවා තණ්හා චස්ස පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාමි නන්දිනී සාචස්ස පවද්දති. දැන් අපි දන්නවා තණ්හාවේ ස්වභාවයන් ගැන බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා. ඒ පෙනෙන පෙනෙන දේ තුල ඇලීමක්. ඊට පස්සේ අපි කියමු අපි දුම ඇහෙන ඇහෙන හැම දෙයකම ඇලීමක්. දැන් අපි ඕනනම් ඇහෙන ඒක පස්සේ වෙනම කතා කරමු. දැන් ඇහැ මේ ඇහැ සම්බන්ධයෙන් සම්බන්ධයෙන් කතා කළොත්, පේන දේ සම්බන්ධයෙන් කතා කළොත්, ඒක ඇහි ඇලීමක්. ඒ වගේමයි රූපේ ඇලීමක්. ඊපස්සේ මේ පේන හැම සංසිද්ධියෙන් සංසිද්ධිය එකට එක ගලපා ගනිමින් ඒ ඒ ජවනිකාවෙන් ජවනිකාවට ඇලීමක්. මේ පොණෝ බහික කියන தත්ත්වය. ඊපස්සේ එතන එතන සතුට වීමක්. ඒතර මෙන්න මේ තණ්හාවේ පෙන්නන මේ විවිධ කෘත්‍යයන් ඒවා ඔක්කොම එතකොට මේ පද්ධතිය හරහා සිද්ධ වෙන්න පටන් ගන්නවා. තණ්හාචස්ස පොණෝ භවිකා නන්දිරාග සහගතා තතර තන්දා විනන්දිනී සාචස්ස පවද්දති. ඒ නිසා තණ්හාවත් වර්ධනය වෙනවා. තස්ස කායිකාපි දරතා පවද්දති. එතකොට මේ ඒ හරහා කයේ යම්කිසි දරතයක් කියන්නේ යම්කිසි වෙහෙසක් එහෙමත් දැනෙන්න ගන්නවා. චේතසිකාපි දරපා දරතා පවද්දා. එතකොට මානසික වශයෙන් මනසෙත් යම්කිසි වෙහෙසක් දැනෙන්න ගන්නවා. කායිකාපි සන්තාපා පවද්දන්ති. කාය කය තුල යම්කිසි දැවිල්ලක්, දැවීමක් සිද්ධ වෙන්න පටන් ගන්නවා. චේතසිකාපි සන්තාපා පවණ්ඩා. ඒ වගේමයි හිත ඇතුලේ චේතසික වශයෙන් එතරම් ඔන්න දැවිල්ලක් දැවීමක් පටන් ගන්නවා. කායිකාපි පරිලාහා පවණ්ඩා. කාය ඇතුලේ එක්තරාන්දමක පරිලාහයක්. එක්තරාන්දමක එතනක් කියන්න පුළුවන් මෙහෙසක් නැත්නම් දැනෙන අමාරු ගතියක් එහෙමත් ඉතින් ඔන්න දැනෙන්න ගන්න. ඊළඟට චේතසිකාපි පරිලාහා පවණ්ඩා. මානසිකවත් ඒ වගේමයි. කායසෝ කායකම්පි කායික දුක්ඛම්පි, චේතෝ දුක්ඛම්පි පටිසංවේදී. කායික මානසික වශයෙන් දුකක් විඳිනවා. එතකොට මේ සිහියෙන් තොරව අර විදියට ඇලිලා, ඒකෙන් බැඳිලා, ඒකෙන් පැටලිලා, ඒවම කල්පනා කර කර ඒක තුල ජීවත් වෙන්න ගිහිල්ලා දැන් එතකොට අන්තිමට දුකක් උරුම වෙනවා කියලා තමයි බුදුහාමුදුරු දේශනා කරන්නේ. එතකොට මේ අපි කතා කළේ තනිකරම මේ තම ඇහැ හා සම්බන්ධයෙන් විතරයි. ඇහැ රූප, චක්කු විඥාන, ඊළඟ චක්කු සම්පස්ස, චක්කු සම්පස්සජා වේදනා. අනය මේ කොටස ගැන තමයි අපි මේ සාකච්ඡා කළේ. දැන් මේ විදිහටම බුදුරජාණන් වහන්සේ ඉදිරි ආයතන සම්බන්ධව විස්තර කරනවා. ඒ කියන්නේ කන, සද්ද, ඊළඟට නාසය, ගඳ සුවඳ, දිව, රස, කය, ස්පර්ශ, මනස, මනසට එන අරමුණ. ඒතර මේ ඉන්ද්‍රයන් 6 නැත්නම් ආයතන 6 හරහාම ඒ ක්‍රියාවලිය නිරන්තරයෙන් සිද්ධ වෙනවා. ඒතර අපිට තේරෙනවා දැන් මේක අපි දැන් මේ බුදුහාඳුරු කියලා දීපු හින්දා අපි පොඩ්ඩක් විපරම් කරලා බලනවා. ඒතර මේ කියන කාරණාව ඇත්තද? මේ ඉදරන් පරිහරණය හරහා මේ සලායතන මේ විදිහට පරිහරණය කරන්න ගියාම අපිට මේ වගේ දෙයක් දෙයකට මුහුණ පාන්න සිද්ධ වෙනවද? කියලා අපි ටිකක් විමසලා බලන්න උත්සාහවත් වෙනවා. ඒතර ඒකේ තමයි මේ අවස්ථාව තමයි ඊළඟට පෙන්වන්නේ අර දෙවැනි කොටසින් ඒ දෙවැනි කොටස ඇත්තටම හොඳ පැත්ත ගැන කතා කරන්නේ. ඒ කියන්නේ හොඳ පැත්ත ගැන කියන්නේ සිහියෙන් ඉන්නකොට සිද්ධ වෙන ස්වභාවය ගැන තමයි ඊළඟට කතා කරන්නේ. ඒක තමයි අද අපිට කතා කරන්න තියෙන්නේ. ඒතර එතෙන්දී මේ චක්කුංචකෝ භික්කවේ ඥානං පස්සං යථාභූතං. දැන් එතකොට මේ ඇහැ හා සම්බන්ධයෙන් එයාට යම් අවබෝධයක් තියෙනවා. රූපේ ඥානං පස්සං යථාභූතං. රූපය හා සම්බන්ධයෙන් යම්කිසි අවබෝධයක් තියෙනවා. චක්කු විඥානං ඥානං පස්සං යථාභූතං. එතකොට ඇහැට පේන රූපය දැන් පෙනෙනවා කියන තැන නැවන දැකීමක් සිද්ධ වෙනවා කියන තැන පිළිබඳ යම්කිසි අවබෝධයක් යාට තියෙනවා. ඊළඟට චක්කු සම්පස්සං ඥානං පසං යථාභූතං. දැන් මේ තුන නැවත නැවත නැවත නැවත සිද්ධ වෙද්දී ඒ සිද්ධ වෙන ස්පර්ශය ගැනත් යම්කිසි වැටහීමක් තියෙනවා. ඊළඟට මේ තුන එක්වීමෙන් පහළ වෙන ඒ ස්පර්ශය පාදක කරගෙන යම්කිසි වේදනාවක් හට ගන්නවා නම් ඒක ගැනත් අවබෝධයක් තියෙනවා. දැන් ඒක එතකොට මෙතන සිහියෙන් හිටියේ නැත්නම් ඉතින් මෙච්චර සියුම මේක අල්ලන්න හරි අමාරුයි. අපිට සාමාන්‍යයෙන් පුළුවන් වෙන්නේ මේකේ වේදනාව වගේ එක තැනක් අල්ලගෙන තමයි සාමාන්‍යයෙන් පහසු. අපි එකපාරටම ඇහැ හට ගැනීම, රූපය හට ගැනීම තේරුම් ගන්න ටිකක් අමාරුයි. මොකද මෙතනදී හට ගන්නවා කියලා කියන්නේ ඒ ඇහි දැකීම් කෘත්‍යය පටන් ගන්න අවස්ථාව. ඒතර මේ පිනීම් කෘත්‍යය පටන් ගන්න අවස්ථාව දැනගන්න සැහැන්න අවධානයෙන් හොඳ දියුණු සතයකින් වාසය කරන්න සිද්ධ වෙනවා. එතන එතන ඒතර එක එක ආයතනේ හට ගැනීමක්. අපි දුමු ඇහැ කියන ආයතනය, කන කියන ආයතනය, නාසය කියන ආයතනය, දිව කියන ආයතනය, මේ කය කියන ආයතනය, මනස කියන ආයතනය, ඒ ඒ අවස්ථාවලදී ඒ ඒ අරමුණු ගන්නකොට එතන එතන හොඳ අවධානයකින් ඉඳලා දැන් ඔන්න මේ ආයතනේ හටගත්තා, ඔන්න දැන් නැතිලා ගියා. ඔන්න මේ ආයතනේ හටගත්තා, ඔන්න දැන් නැතිලා ගියා. ඉතින් මේ වගේ ඇතම් කෙනෙක් ඔය ආයතන භාවනාව කරනවා ඒක පුරුදුනාට පස්සේ ඒකත් සාර්ථකව කරන්න පුළුවන් භාවනාවක්. යන්නේ බඳු හැකියාවක් තියෙන කෙනා ඇත්තටම දැන් බුදුහාමුදුරු කියනවා චක්කුස්මින් න සාරච්ච. දැන් එතකොට එයාට මේ ඇහැ පිළිබඳ බැඳීමක්, ඇහැ පිළිබඳ මැලීමක්, එතන කෙලෙස් පහල කර ගැනීමක්, ඒකත් එක්ක ගැලී සිටීමක්, ඒකත් එක්ක ප්‍රපංච කිරීමක් එහෙම සිද්ධ වෙන්න. එයා දන්නවා මේ ක්‍රියාවක් සිද්ධ වුණා ඒක අවසන් වුණා. රූපයක් ආපදාගත වුණා ඇහත් එක්ක ඒ හරහා වන්න දැනීමක් පහළ වුණා නැත්තම් දැකීමක් සිද්ධ වුණා දැන් ඔන්න දැකීම අවසానයි. හැබැයි හිත නිශ්ශබ්දයි. ඒ දැකපු රූපය අල්ලගෙන අපි තුමු මොකක්වත් හිත ඇතුලේ කතාවක් නැහැ. මතක් කිරීමක්, කියවිල්ලක්, අනාගතය හා සම්බන්ධ දෙකක් එකතු කිරීමක් මේ මොකක්වත් නැහැ. වෙච්ච දේ සම්බන්ධයෙන් දැකීමක් සිද්ධ වුණා එපමණයි. දිත්තේ දිත්තමත්තම් භවිස්සති කියලා අපි නිතර පාවිච්චි කරන මේ බාහ්‍ය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මතක කරන්නේ මේ කාරණාව. ඒකට දැක්කා දැක්ක මතින් නතර වෙලා. ඇහුණා ඇහුණ මතින් නතර වෙලා. නාසයට ගඳ සුවඳක් දැනුණා එපමණකින් නතර වෙලා. දිවට රසක් දැනුණා එපමණකින් නතර වෙලා. ඊළඟට කයට ස්පර්ශයක් දැනුණා එපමණකින් නතර වෙලා. මනසට අරමුණක් ආවා. ඒකත් දැනගත්තා ඉතින් අවසන්. ඔන්නේ වගේ රටාවක් අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් එතකොට බුදුහාමුදුරු කියන චක්කුස්මින්න සාරඤ්‍යති රූපේසුන්න සාරඤ්‍යති චක්කු විඥානේන සාරඤ්‍යති චක්කු සම්පස්සේන සාරඤ්‍යති යම්පිතං චක්කු සම්පස්ස පච්චා උපච්චති වේදිතං සුඛං වා දුක්ඛං වා දුක්ඛං සුඛං වා තස්මින්පි න සාරච්චති. ඒ වගේමයි අ කියන්නේ ඇහි ඇලීමක් නැත්නම් පංජනේ වීමක් කෙලෙසුන් හා බැඳීමක් කෙලෙස් ඉපදීමක් සිද්ධ වෙන්නේ නැහැ. රූපේ ඒ බඳු කෙලෙස් ඉපදීමක් සිද්ධ වෙන්නේ නැහැ රූපය ඇසුරු කරගෙන. ඊළඟට ඒ දෙක නිසා පහළ වෙන චක්කු විඥානෙත් එහෙමත් මේ කෙලෙස් ඉපදීමක් නැහැ. ස්පර්ශයේත් නැහැ වේදනාවෙත් නැහැ. අපි දුමු දැන් දැක්කේ යම්සි ලස්සනයි කියලා හිතන රූපයක්. හැබැයි ඉතින් ඒ රූපයත් එක්ක හිතට වමනාවක් නැහැ දැන් ගිහිල්ලා බැදෙන්න. හිත ඉන්නවා යාගේ පාඩුවේ. දැන් මේ විදිහට බුදුහාඳුර විස්තර කරනවා නාසය ගැන, කන ගැන, දිව ගැන, කය ගැන, මනස ගැන. ඒකට ඒ ඒ ආයතන ඇසුරු කරනවා විවිධ අරමුණු. ඇසුරු කරනවා කියවට ඒවට ආපాతගත වෙනවා. හැබැයි මනස තියෙනවා සංසිඳුනේ. සිහියෙන් ඉන්නේ හොඳට. ඒ සිහිය නිසාම වඩපු දහමක් නිසාම ප්‍රතිපදාවක් නිසාම එකwidehatකින් කියන්න පුළුවන් දැන් අර මනස අරවා එක පැටලෙන්න යන්නේ නැහැ. මනසේ තිබි තිබුණා නම් යම්සි නොබැඳුණු ස්වභාවයක්. මනසේ තිබුණා නම් යම්කිසි ශාන්ත ස්වභාවයක්. මොකක්වත් ඇසුරු නොකරන ස්වභාවයක්. අන්න ඒක ආරක්ෂා වෙලා තියෙනවා. ඔන්න ඒ කාරණාව බුදුහාඳුරෝ දැන් මේ දෙවෙනි කොටසේ ඉඳන් මතු කරනවා මේ මහා සලායතනික සූත්‍රයේ. එතකොට ඒකේ දැන් ප්‍රතිඵලයේ වශයෙන් තව ටිකක් දැන් මේ සූත්‍රයේ දිගට විස්තර කරනවා. තස්ස අසාරත්තස්ස අසම්යුත්තස්ස අසම්මූල්හස්ස ආදීනවානුපස්සිනෝ විහෙරතු. එතකොට අර කලින් හිතිය විදිහට නෙමෙයි දැන් මෙයා මෙතන කටයුතු කරන්නේ. කලින් නම් තිබුණේ සාරත්තස්ස. ඒ කියන්නේ දැකපු දෙයට බැඳිලා ඒකේ ඇලිලා ඒක තව තව හොයමින් ඒකේ අංගපසංග බලමින් තව තව අනුගන්දින බලමින් කටයුතු සභාවක් තමයි කලින් තිබුණේ. දැන් තියෙන්නේ අසාරත්තස්ස. ඒ ගැන කිසි ඇල්මක් නැතුව රාගී ස්වභාවයක් වෙනකොට දැන් තියෙනවා විරාගී ස්වභාවයක්. එකකින් කියන්න පුළුවන් තේරෙන භාෂාවෙන් ඇල්මරුණු ස්වභාවයක් දැන් තියෙනවා. එච්චර ඒ ගැන කිසි ගාණක් නැහැ. දැක්කා කියලා මේ මහා දෙයක් තියෙනවා කියන්නේ අනිවාර්යෙන් බලන්න ඕනේ කියන්නේ ළඟට ගිහිල්ලා බලන්න ඕනේ කියන්නේ ඡායාරූපයක් ගන්න ඕනේ කියන්නේ එහෙම යමක් නැහැ. ප්‍රතින නොබැඳුණු ගතියක්. අසංයුක්තස්. ඒකත් එක්ක පැටලීමක් නැහැ. ඒකත් එක්ක සංයුක්ත වීමක් නැහැ. ඊට පස්සේ අසම්මෝල්හස් දැකපු දේ සම්බන්ධයෙන් මුලා වීමක් ඇත්තෙත් නැහැ. ඒ වගේමයි ආදීනවානුපස්සන. ආදීනවයි දකින්නේ. දැන් මේකේ බැඳුනොත් එහෙම මෙන්න මේ මේ ආදීනවට ලැබෙනවා. මේ බඳු අනුතරක් මෙතන තියෙනවා කියලා එකතරාන්දමකින් ආදීනව සම්බන්ධයෙන් තමයි වැටහීමක් තියෙන්නේ. අපි තමු දැන් මේකේ ආයෙ බැඳුණා. ආයෙත් ඔන්න රාගසිතක් පහළ වෙන්න පුළුවන්. ආයෙත් ඔන්න ද්වේෂසිතක් පහළ වෙන්න පුළුවන්. අර තමුන්ගේ හිතේ තිබිච්ච සැහැල්ලුව නැති වෙන්න පුළුවන්. ආයෙ නූපන් කෙලෙස් උපදින්න පුළුවන්. යම් ක්ලේශයක් ඉපදලා දෙනවා නම් ඒක තව තව වැඩෙන්න පුළුවන්. ඒ වගේමයි අපි හිතමු යම් දහමක් දැන් මේ නෝර ප්‍රගුණ කරලා තියෙනවා මේකත් එක බැඳෙන්න කියලා ඒක ඒක කෙලෙසෙන්න පුළුවන් ඒක දුර්වල වෙන්න පුළුවන්. කියලා ඔන්න ඒවා තියෙන එකකකින් දැන් යෝගාවචරය මේ තමන් වඩන දහම සම්බන්ධයෙන් යම් සැලකිල්ලක් දක්වනවා. එතකොට එයා ඒ දේවල් වල බැඳෙන්නේ නැතුව බැඳුනොත් වෙන්න පුළුවන් ආදීනව ගැනත් යම්සි වැටහීමක් එයාට තියෙනවා. දැන් එතකොට මොකද්ද වෙන්නේ? බුදුහාමුදුරු කියනවා ආයතෙන් පංච උපාදානස්කන්ධ අපචයන් ගච්ඡා. පංච උපාදානස්කන්ධයෙන් ගෙවෙන්න පටන් ගන්නවා. දැන් කලින් මුනේ වැඩෙන්න පටන් ගැනීම. රූප බලන්න ගිහිල්ලා ඊට පස්සේ රූපත් එක්ක බැඳිලා රූප පැත්තක් වැඩෙනවා. ඊළඟට වේදනා පැත්තක් වැඩෙනවා. ඊට පස්සේ සංඥා පැත්තක් වැඩෙනවා. අපි දුක දැන් අපි රූපයක් දැක්කා ඒකේ අංගපසංග බලන්න ගියා, නිමිති බලන්න ගියා, අනුව්‍යංජන බලන්න ගියා. දැන් ඒතකොට හොගාලා අපේ හිත ඇතුලේ තව තව සංඥා ගොඩ නැගෙනවා. සංඥාස්කන්ධය වර්ධනය ඊළඟට දැන් ඔන්න කල්පනා කරනවා විවිධ සිතුවිලි පහළ වෙනවා විවිධ විතර්ක පහළ වෙනවා හිත ඇතුලේ ප්‍රපංච කෙරෙනවා ඒ හරහා ඔන්න සංස්කාර ස්කන්ධයක් වැඩෙනවා ඊට පස්සේ දැන් එතනින් නතර වෙන්නේ නැහැ අපි දැක්ක පමණක් නෙමෙයි දැන් ඔන්න අපි යනවා ළඟටත් ඔන්න දැන් ඊළඟට කාය පැත්තේ කාය විඥාන පැත්තකුත් වැඩෙනවා ඊට පස්සේ ඔන්න අපි හිතමු අපි අතගාලා බලන ඔන්න ස්පර්ශය පැත්තක් වැඩෙනවා ඊට පස්සේ අපි සිත වැඩ ගන්න ඕනේ මේ පැත්තක් වැඩෙනවා ඊට පස්සේ අපි කල්පනා කරනවා මේ පැත්තක් වැඩෙනවා ඒතර විඥාන පැත්තේ වර්ධනයක් තමයි තියෙන්නේ. මේ හැම උපාදානස්කන්ධයකම වර්ධනයක් තමයි කලින් සිද්ධ වෙන්නේ. නමුත් දැන් දැන් මේ පහළ වෙච්ච උපාදානස්කන්ධ නිකන් යමක් උපාදාන වුණා නම් ඒ උපාදානය නිකන් ඡය වෙලා යනවා. අනිත් අනිත් උපාදානස්කන්ධ වර්ධනය වෙන්න අවකාශයක් නැති තත්ත්වයක්. ඒ කියන්නේ උපාදානස්කන්ධ අපචයන් ගච්ඡන්ති. යම් උපාදානස් උපාදානයන් අඩු වෙවි අඩු වෙවි උපාදාන නොකර ඉන්න තත්ත්වය තමයි දැන් ඔන්න හිත ගොඩනගන්නේ. අර වේදනා උපාදාන නොකර සිටීම, සංඥා උපාදාන නොකර සිටීම, සංස්කාර උපාදාන නොකර සිටීම, විඥාන උපාදාන නොකර සිටීම යම් උපාදානයක් මේ වෙනකොට වෙලා තියෙනවා නම් ඒක ඡය වියාමක්. යම් වේදනාවක් පහළ වෙලා තියෙනවා නම් ඒ වේදනාව පහළ අයින් වෙලා යන හැටි තමයි දකින්නේ. ඒක අල්ලගන්න යන්නේ නැහැ, තියාගන්න යන්නේ නැහැ, තව ප්‍රාර්ථනා කරන්න යන්නේ නැහැ. මේ වේදනාව හට අරන් තියෙන අවස්ථාවක් නිසා මේ වේදනාව ඡය වෙලා යනවා. එහෙම තමයි ගන්නේ. තණ්හාචස්ස පෝනෝ භවිකා නන්දිරාග සහගතා తත්‍ර తත්‍රා විනන්දිනී සාචස්ස පහීයති. දැන් අර කලින් එකේම අනිත් පැත්ත සිද්ධ වෙන්නේ ඒ තණ්හාව ෂය වෙන්නයි පටන් ගන්න. දැන් කලින් නම් තිබුණේ ඇලීමක් ගැලීමක් බදාන වීමක් කරහා තණ්හා වර්ධනයක්. දැන් මෙයා විරාගීව කටයුතු කිරීම නිසා තණ්හාවේ ෂය වීමක්, තණ්හාවේ අඩු වීමක්. දන්න අපි ලස්සන රූපයක් දැක්කහම ඉස්සර අපි තුල කොයිතරම්නම් අපි දුමු උද්දාමයක් හිතේ හට ගන්නවා. ඊපස්සේ අපි ඒ රූපය ළඟට යනවා රූපේ ඡාය රූප ගන්නවා. ඒක මගේ කියා ගන්නවා. ඒක රාමු කරලා ඉල්ල ගන්නවා. ඉතින් ඔය විදිහට තමයි අපි මේ රූප අල්ලගෙන කටයුතු කරපු ආකාරය. තණ්හාව තව තවත් වැඩි වීමක් තමයි තියෙන්නේ. ඒ රූපේ දකින්න දකින්න වාරයක් ගන්න ඔන්න හිතේ එක්තරාන්දමක තණ්හාවක් ආසාවක් ඒක ආයි බලන්න යන ඕනාවක් තණ්හාකාය පෝෂණය කරන්නේ. නමුත් දැන් ඒකේ අනිත් පැත්තක් සිද්ධ වෙන්නේ මොකද ඒ රූපය දැක්කා එතනින් අවසానයි. ඒක නායි මතක් කිරීමක්වත් අපි දුම් කරන්නේ නැහැ. ඡායාරූප ගණන්ගෙන ගිහිල්ලා තමන්ගේ කාමරේ ගහගෙන එහෙම ඉන්න එකක් ඇත්තෙත් නැහැ. ඒකට අර දැක්කා එතනින් අවසන් වුණා. ඒ රූපේ නිසා පහළ වෙන්න තිබුණා නම් යම්සේ තණ්හාවක් ඒක දැන් හටගන්න විදිහක් නැහැ. මොකද තියෙන විරාගී බවක්. තස්ස කායිකාපි දරතා පහියන්ති චේතසිකාපි දරතා පහියන්ති. ඒ නිසා කලින් අවස්ථාවේ අනිත් පැත්ත දැන් බුදුහාඳුරු පෙන්නනවා. දැන් කායික වශයෙන් යම් කෙසේ වෙහසක් හටගන්න තිබුණා නම් ඒකත් ඇදලා යනවා. ඒක හටගන්න විදිහක් නැහැ. ඊළඟට චේතසික වශයෙන් මානසික වශයෙන් වෙහසක් හටගන්න තිබුණා නම් ඒකත් හටගන්නෙත් නැහැ. ඊළඟට කායික මානසික වශයෙන් දැවිල්ලක් හටගන්න තිබුණා නම් ඒක හටගන්නෙත් නැහැ. ඊළඟට කායික මානසික වශයෙන් පරිලාහයක්. ඒ කියන්නේ අපි හිතමු දැවිල්ලක් වේදනාවක් එහෙම එකක් තිබුණා නම් ඒකත් දැන් හටගන්න විදිහක් නැහැ. මොකද දැන් වැඩේ එතනින් අවසానයි. ඒතකොට දැන් යෝගාවචර කටයුතු කරන්නේ දැන් අර කලින් විදිහට වඩා වෙනස් ආකාරයකට. සෝ කාය සුඛම්පි චේතෝ සුඛම්පි පටිසම්පි. බුදුහාමුදුරු කියනවා දැන් කලින්වත් තිබුණේ කාය දුකක්, කායික දුකක්, මානසික දුකක්. දැන් කියනවා දැන් සෝයක් දැන් තියෙන, සහැල්ලුවක් දැන් තියෙන. දැන් එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් ඕනේ නම් එතකොට අපි මේ සිහිය දිනු කරන්න යද්දී පවා මුල් අවස්ථාවේ උනත් ටිකක් තත්ත්වය ඇති වෙන්න පුළුවන්. දැන් මේ හිතන්න දැන් අපි සිහියෙන් නැතිව ඉන්නකොට සාමාන්‍යයෙන් ඒවා දැකලා ඒකෙ බැඳිලා කල්පනා කල්පනා කර කර ප්‍රපංච කර කර හිටපු අපි. එසොන්න සිහියෙන් ඉන්න ගිහිල්ලා දැන් ඔන්න ප්‍රපංචයේ යන දුර අඩු වීමක්. ඒවම ඔස්සේ කල්පනා කර කර කල්පනා කර කර දුම්නස් වෙවි ඉන්න ස්වභාවයේ අඩු වීමක්. ඒතර එහෙම අඩු වීමක් Tamanට දැනෙනවා නම් ඒ කියන්නේ ඉතින් මානසික සෝයක් තියෙනවා. මානසික සැහැල්ලුවක් තියෙනවා. ඉස්සර තරම් මනස ඕන්ට වඩා වද විඳින්නේ නැහැ දැන්. ඒ ඔස්සේ දිගට දිගට දිගට දිගට කල්පනා කරගෙන යන්නේ නැහැ. එහෙනම් අන්න මානසික සෝයක් එතරම් තියෙනවා. සහැල්ලුවක් එතරම් තියෙනවා. මේ තම සතියේ යම් පමණකට පවරක් දිනු කරමු යෝගාවචනය. හැබැයි ඉතින් බුදුරජාණන් වහන්සේ උතන නතර කරන්නේ නැහැ. තව එහාට ඉතින් අරගෙන යනවා. සතිමත් භාවය පිළිටෙව්වට පස්සේ දැන් මේ සතිමත් බව පිළිටවපු අරමුණ පිළිබඳව හොඳට විමර්ශනය කරන්න කරන්න සොයා බලන්න සොයා බලන්න. එතකොට ඒ අරමුණේ යථා ස්වභාවයක් අන්න යෝගාවචනය තේරෙන්න පටන් ගන්නවා. දැන් මේක කතා කරන්නේ යථා භූතං පජානාති කියලානේ. ඒ කියන්නේ ඇත්ත ඇසටින් යාට තේරෙන්න පටන් ගන්නවා මෙන්න මේ නිරීක්ෂණය හරහා. අපිට ඒකාන්ත කරපු මනස අපිටම වේදනාවකට යොමු කළා. අපිට සැප වේදනාව. මේ සැප වේදනාවට යොමු කළා. හොඳට ඒක විමසා බලමින් විමසා බලමින් කටයුතු කරද්දී මේ වේදනාවේ ස්වභාවය යාට තේරෙන්න ගන්නවා. දුක් වේදනාවක් නම් පහළුනේ දුක් වේදනාවේ ස්වභාවය තේරෙන්න ගන්නවා. ඊළඟට අපි තුමු උපේක්ෂා වේදනාවක් නම් පහළුනේ ඒ උපේක්ෂා වේදනාවේ ස්වභාවය අට තේරුම් ගන්න තේරුම් ගන්න. හිතමු අපි මෙහෙම යා කාලයක් වාසය කරා නම් ඊළඟට වෙන දේ තමයි ඒ වේදනා ටික ඔක්කොම නිකන් මිශ්‍ර වෙලා වගේ දැනන්නත් පුළුවන්. දැන් මේවා නිකන් ආයෙ මේක සැපය, මේක දුකය, මේක උපේක්ෂාවය කියලා වෙන් කරගන්නත් බැරි තරම්. ඔක්කොම නිකන් එකට බොඳ වෙලා වගේ, එකට මිශ්‍ර වෙලා වගේ ගතියක් සාමාන්‍යයෙන් ඇති වෙන්න පුළුවන්. දැන් එතකොට තවත් ඒක නිරූපණය වෙන්නේ. දැන් මේක මේ බැලිය යුතු තරම්, දැකිය යුතු තරම්, අභිරමණය කළ යුතු තරම්, ඡායාරූපයක් ගත යුතු තරම් වටින දෙයක් නෙමෙයි. මේක එක නිකම්ම නිකම් වේදනා සමූහයක්. එතකොට අර යෝගාචරයේ හිතේ සිද්ධ වෙන පරිවර්තන. වින්නම් වන්න සැප වේදනාවලට ඇලීගෙන ගියා, බැඳීගෙන ගියා, මගේ ගියාගත්ත තව ඉල්ලුවා. දුක් වේදනාවෙන් පැනලා ගලවන්න හැදුවා, උපේක්ෂා වේදනාවෙන් නිඳ ගියා. එහෙම හිටපු තැනත්තා දැන් ඔන්න වෙනස් පරිවර්තනයක් බවට පත් වෙලා තියෙනවා. සැපයි කියලා ආයේ විශේෂ වමනාවක් ඇත්තෙත් නැහැ. දුකයි කියලා පැනලා දුවන්න තරම් හදිස්සියක් ඇත්තෙත් නැහැ. උපේක්ෂාව වෙදින් ඒ අවධානයෙන් ඉන්නවා සිහියෙන් ඉන්නවා. නිදාන නිද යාමක් එපාවීමක් ඇත්තෙත් නැහැ. තවත් ඉතින් එහාට ගියාට පස්සේ මේක දැන් සැප දුක උපේක්ෂා කියලා වෙන් කරගන්න බැරි තරම් මොකද්ද වේදනාවක් තියෙනවා දැනීමක් තියෙනවා. ඒ දැනීම් රාශිය බොහොම යොහුසුලව හට අරගෙන නිරුද්ධලා යනවා. ඉතින් ඔන්න වගේ අවබෝධයක් යෝගාවචරයට එනවා නම් එතකොට රාගයක්, බැඳීමක්, තණ්හාවක්, ආසාවක් වෙනුවට එතන දැන් පහළ වෙන්නේ එපා වීමක්, නිබ්බිදාවක්, විරාගයක්, ඉතින් ඈත්වීමක්. ඒක ඇවිල්ලා එකකින් අර සතියට එහා ගිය මට්ටමක් දැන් මේ කතා කරන්නේ. සතිය පාදක කරගෙන නුවණින් විමසා බැලීම නිසා ඇත්ත ඇසටියෙන් තේරීම නිසා යෝගාචරයේ හිතේ සිද්ධ වෙන පරිවර්තනයක් ගැන තමයි මෙතන කතා කරන්නේ. දැන් ඔන්න ඔය කාරණා ටික හරි ලස්සනට මේ ඉදිරිපත් කරනවා තවත් සූත්‍රවලදී. දැන් අපි මේ සූත්‍රයේදී මේ සමහා සලායතනික සූත්‍රයේදී හරිම කෙටියෙන් නිකන් સિદ્ધාන්ත ස්වරූපයෙන් මේක තියෙන්නේ. ඒතකොට ටිකක් හරි වියලි ගතියක් තියෙනවා සූත්‍රයේදී හදලුවම. මොකද බුදුහාතුරු කෙලින්ම ඍජුවම මෙන්න මේකයි සිද්ධ වෙන කාර්යය මෙන්න මෙහෙමයි කරන්න ඕනේ කියලා ඍජුව කියලා තියෙනවා. දැන් ටිකක් ඊට වඩා මේ සාහිත්‍යමය ස්වරූපයකින් කාව්‍යමය ස්වරූපයකින් ඕක ඔය කාරණා ටිකම විස්තර වෙනවා මාළුක්‍ය බුද්ධ සූත්‍රයේ. දැන් මාළුන්කපොත්ත සූත්‍රය හම්බෙන්නේ සලායතන සංයුත්තේමයි. දැන් මේ මහා සලායතනික සූත්‍රයේදී කතා කරන්නේ සලායතන සම්බන්ධයෙන්මයි. ඒකට මාළුන්කපොත්ත සූත්‍රය ඒක හරි රසවත්. එතන ඇත්තටම වයසට ගිහිල්ලා පැවිදි වෙච්ච මාළුන්කපොත්ත කියන ස්වාමීන් වහන්සේ ඉතින් බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා කමඨහනක් ඉල්ලනවා. ඊපස්සේ බුදුහාඳුර කියනවා මේ නාකිත් මාගාවට ඇවිල්ලා මෙහෙම කමඨහන් ඉල්ලනවා. මේ කරුණේ වගේ කොච්චර දේවල් ඉල්ලයිද කොහොම කතා කරොත් ඉතින් පොඩක් පොඩි අරියාදුවක් කරනවා. ඊට පස්සේ ඉතින් ආයෙත් මේ ස්වාමීන් වහන්සේ ඇවිත් කරනවා මේ ස්වාමීන් වහන්සේ මේ මම ඉතින් ආතුනාට මේක අවබෝධ කරගන්න පුළුවන්. අනේ මටත් කියලා දෙන්න. මටත් කමටහනක් දෙන්න කියලා ඉතින් ආයෙත් ආයාචනා කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඔන්න කමටහනක් දෙනවා. කමටහනක් දුන්නට පස්සේ දැන් උන්වහන්සේ හරි ලස්සනට ඒක අවබෝධ කරගෙන බුදුරජාණන් වහන්සේට ගාථා ස්වරූපයෙන් ඉදිරිපත් කරනවා. ඒක හරි ලස්සනයි. ගාථා ටික හරි ලස්සනයි. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ ඒ විදිහට සතුටු වෙලා උන්වහන්සේත් මේ ගාථා ටික නැවතත් කියනවා. එතකොට ඒක බුද්ධ භාෂිතයක් බවට පත් වෙනවා. මේකේ එතකොට එන වචන ටික මෙහිමයි කියන්නේ. නසෝ රජ්‍යති රූපේසු රූපං දිස්වා පතිස්සතු. විරත් චිත්තෝ වේදේති තංච නාජ්ජෝ සාය තිට්ඨති. යථාස්ස පස්සතෝ රූපං සේවතෝ ചാපි වේදනම් කීයති නෝ පචියති එවං සෝ චරති සතු. එවං අපචිනතෝ දුක්ඛං සන්තිකේ නිබ්බානං උච්චති. දැන් මෙතන ඇත්තටම ලස්සන්ට සංක්ෂිප්ත කරලා තියෙනවා සංක්ෂිප්ත වශයෙන් සඳහන් කරලා තියෙනවා අර මේ මහා සලායතන සූත්‍රයේ මේ කාරණා ටික ඔක්කොම වගේ. දසෝ රාජ්‍යති රූපේසු. රූපං දිස්වා පතිස්සතෝ. හොඳට සිහියෙන් තහවුරු වෙච්ච සතියකින් පතිස්සතෝ කියන්නේ හොඳට පිහිටි සතියකින්. කියන්නේ දැන් විකට අඛණ්ඩව පාවිච්චි තරමට දිනුවෙච්ච හොඳ සතිමත් බවක් තියෙන මේ ලෝකේ ජීවත් වෙන වෙන වෙන තැන්වල ගිහිලා හිත පැටලෙන්නේ නැති ඒ කියන්නේ හිත අර වගේ සිහින ලෝක වල පැටලෙන්නේ නැති හොඳට මේ ප්‍රකෘතිය ජීවත් වෙන වර්තමානයේ ජීවත් වෙන අන්න ඒ බඳු සිහිය පවතින තත්වයක් මේ කතා කරන්නේ. අන්න ඒ මට්ටමේදී නසෝ රජ්‍යති රූපේසු. රූප සම්බන්ධයෙන් අර වගේ මේ ඒකේ බැඳීමක් ඒ නිසා කෙලිස් පහළ වීමක් ඒකේ බැඳීමක් ඒකයි පැටලී ගැනීමක් එහෙම වෙන්නේ නැහැ කියලා කියනවා. නසෝ රජ්‍යති රූපේසු. රූපක් දිස්සාන්නේ මේ රූප දකින්නවා. රූප නොදකින්නව නෙමෙයි මේ අහක බලන් ඉන්නවත් නෙමෙයි. රූප දකින්නවා හැබැයි හොඳ සිහියෙන් ඉන්නේ නම් අවබෝධයක් තියෙනවා. ඒ නිසා මේ රූපත් එක්ක බැඳීමක් නැහැ. රූපය පාදක කරගෙන කෙලෙස් ඉපදීමක් නැහැ. විරක්ත චිත්ත වේදේති. දැන් එතකොට හිතේ තියෙන ස්වභාවය තමයි විරක්ත භාවය. අරකින් රාග නිශ්චිත මේ ආසාවක් පහල කරගෙන නැත්නම් වින්දනයක් ඇති කරගෙන සතුටක් ඇති කරගෙන එහෙම ගතියක් නැහැ. ඒක ඉවත් කළා තමයි මේක දකින්නේ. රූපේ දැකලා තියෙන නිකන් රූපෙන් ඉවත් වෙලා. රූපෙන් අඩියක් පස්සට අරගෙන තමයි රූපේ දැකලා තියෙන්නේ. පංච නාජ්ජෝ සායතිට්ඨති. ඒ නිසා ඒකට අජ්ජෝසනයක් නැහැ. ඒකට බැහැ ගැනීමක් නැහැ. ඒකට අස්සට වින්දා ගැනීමක් නැහැ. අපිට සාමාන්‍යයෙන් වෙන්නේ ලස්සන රූපයක් දැකපු ගමන් දැන් ඉතින් අපේ හිත ඒකට බැඳෙනවා. ඒකට ඇලෙනවා. ඊගෙන තව ටිකක් විස්තර වුණ හිත ඇසුරු කරගෙන බලනවා. ඉතින් ඒක අස්සේ තමයි ඉන්නේ දැන්. ඒක ඇසුරු කරේ ඇසුරේ තමයි හිත තියෙන්නේ. කලින් අපි හිතමු හිත දෙන්නේ අපි ගාව අපේ කය කය ඇසුරේ නම් අපේ හිත දෙකුනේ. දැන් ඒ හිත දැන් කය ඇසුරේ නැහැ. දැන් හිත තියෙන්නේ දැකපු රූපය ඇසුරේ. රූපය පිළිබඳව සතුටු වීමක්, ඒකෙන් තව ආස්වාදයක් ලබන්න උත්සාහත් වීමක්, ඒ අඟපසඟ බැඳීමක්, අනුව්‍යංජන බැඳීමක්, නිමිති බැඳීමක් කර කර දැන් රූපය මේ හිත ඒ රූපය ඇසුරු කර කර ඇසුරු කර කර තමයි තියෙන්නේ. අනේකට කියනවා අපි අජෝසනයක් කියලා. ඒකට බැහැගෙන දැන් ඉන්නේ. ඒතර විඥානේ එතන තමයි දැන් හටගෙන තියෙන්නේ. ඒ එතන අන්න බැහැගත් විඥානයක් තියෙනවා. අපි කියමු චක්කු විඥානය කියලා. ඒතර චක්කු විඥාන අතෝරක්නදව පහළ වෙනවා. එතන බැහැගෙන. ඒක පාදක කරගෙන එතන පිහිටාගෙන. ඒ රූපය ඇසුරු කරනා වූ විඥානයක්. රූප නිශ්චිත වූ විඥාන තමයි දැන් එතන පහළ වෙන්නේ. හැබැයි ඒක අනිත් පැත්ත දැන් මෙතෙන්දී එහෙම එකක් නැහැ. රූපය ඇසුරු නොකරන තත්ත්වයක් තියෙනවා. රූපේ පෙනුනට මොකද මෙයා මෙහි ඉන්නේ විඥානයේ උපනාවක් මෙයා අතන ගිහිල්ලා බහැ ගන්න අතන ගිහිල්ලා පිහිටා ගන්න රූප නොපෙනුනොත් නෙමෙයි රූප පේනවා හැබැයි රූප පෙනුනට මොකද වමනාවකින් උත්සාහයකින් බැඳීගෙන ඇදීගෙන ගැලීගෙන වෙහිටීමක් ඇත්තේ නැහැ ඒ වෙනුවට තමන්ගේ පාඩුවේ හිත තියෙනවා කොහෙවත් පැටලෙන්න යන්නේ නැතුව යථාස්ස පස්සතෝ රූපං සේවතෝ ඡාපි වේදනා ඊට පස්සේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යථාස පසතෝ රූපං සේවතෝ ചാපි වේදනා දැන් මේ රූපය අසුර කරන්නේ යෑම නිසා දැකපු රූපය හරහා යම් වේදනාවක් පහළලා තියෙනවද කීයතිනෝ පචියති ඒක ඡය වෙලා යනවා වැඩෙන්නේ නැහැ අදෝ ලස්සන රූපයක් දැක්කේ ඒ දැකපු රූපය හරි ලස්සනයි ඒ නිසාම මේක පාටම හිතේ සතුටක් පහළ වෙනවා ඒ පහළ වෙච්ච සතුට දැන් මෙයාගේ ක්‍රියාකලාපය හරහා නිකන් ෂේ වෙලා යනවා. සිද්ධ වෙන්නේ. ඒකට කෝ වර්ධනය වීම වර්ධනය වීම ඒකත් එක්ක පැටලී ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. කීයති. කියන්නේ ෂේ වීමක් සිද්ධ වෙන්නේ. නෝ පචීයති. ඒක වර්ධනය වීමක් වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා කියනවා. එවං සෝ චරති සතු. මෙන්න මේ ආකාරයෙන් සිහියෙන් තමයි චරණයක් සිද්ධ වෙන්නේ. එයා කටයුතු කරන්නේ. එවං අපචිනතෝ දුක්ඛං. ඒ නිසා දුක අඩු වෙන්න පටන් ගන්නවා සම්තිකේ නිබ්බාන මුච්චති නිවන ලං වෙනවා. එතකොට මේ කරන කතාව ඇත්තටම දැන් අපි ඔක්කොමලා උත්සාහත් වෙන්නේ නිවන් දකින්නනේ. නිවන් දකින්න උත්සාහත් වෙනවා නම් එනම් මෙහෙම ප්‍රතිපදාවක් රකින්න උත්සාහත් වෙනවා. නේද? ඒක අපි ප්‍රාර්ථනා කරව පමණින් මේක සිද්ධ වෙන්නේ නැහැ. අපි බලන්න ඕනේ මේ මම රකින්න ප්‍රතිපදාව, මම අනුගමනය කරන ප්‍රතිපදාව හිත තුළ දැවීමක් ඇති කරන්නේ නැත්නම් නිවීමක් නේද අපි නිවෙන නිවන ප්‍රාර්ථනා කර කර සාමාන්‍ය හිතයින් ඉන්න මරණයට පස්සේ කොහෙදෝ තියෙන තියෙන නිවනක කියලා උපදී කියලා මෙහෙම සාමාන්‍ය පිළිගැනීම දෙන්නක් අයගේ නේද අවුරුදු 40කට පස්සේ කියනවා යාට නිවන් සුව ලැබේවා හිතන්නේ මේ මෙහිදී කර යුතු වැඩ කොටසක් තියෙනවා කියලා එහෙම හිතන්නේ නැහැ. මොනවාට පස්සේ තියෙන එකක් නම් ඒත් මෙහිදී කර යුතු දේකුත් තියෙනවානේ. බුදුහාමුදුරු පෙන්වන නිවන මේ ඒ ලෝකෙට ගිහිල්ලා අත්විඳින නිවනක් නෙවෙයි. මේ ලෝකෙම අත්දැකිය යුතු නිවනක්. ඒ නිවන එහෙනම් දැන් බුදුහාමුදුරු කියනවා දැන් මේ කොහොමද සම්තිකේ නිබ්බාන මුච්චති. ඒතර මේ නිවන ඇසුරේ යන්නේ නැත්නම් නිවන නිවන එයාට ළඟයි. මේ වගේ මේ වගේ ප්‍රතිපදාවක් එයා පුරනවා නම් අනුගමනය කරනවා නම් බුදුහාමුදුරු කියන නිවන එයාට ළඟයි. එහෙනම් අපි නිවන් දකින්නවා දකින්නවා කිය හිටියා ඉඳලා හරියන්නේ නැහැ. නිවනට ලං වෙන්න ඕන. නිවනට නිවනට යොමු වෙන්න. නිවනට යොමු වීම සඳහා නිවනට ලං වීම සඳහා ඊට සමීප වීම සඳහා වැඩි යුතු ප්‍රතිපදාවක් කරන්න. ප්‍රායෝගිකව මේ ප්‍රතිපදාවේ හැසිරෙන්න ඕන. ඒකයි මෙතන පෙන්වන්නේ. එහෙනම් දැන් ඇහෙන් රූපයක් දැකලා එහෙනම් අපිට පුළුවන් නොබැඳී ඉන්න. ඊළඟට රූපේ දැකලා සිහිය පවත්වලා ඒ සිහිය රැකගෙන ඉන්න. දැන් මේ සිහියෙන් පේනවා පෙන්නලා දෙන්නොත් දැන් මොකක්වත් මෙයා කලබලයක් කරගත්තේ නැහැ රූපය දැක්කයි කියලා. නොදැක්කත් නෙමෙයි රූපෙන් දැක්කා. හැබැයි කලබලයක් වුණේ නැහැ ඇතුලේ. හිත තේනවා බොහොම සංසුන්ව. හිතේ තිබිච්ච සංසුන් බව, හිතේ තිබිච්ච ශාන්ත බව රැකිලා තියෙනවා. ඊට පස්සේ අපි හිතමු විරත් චිත්තෝ වේදේති. ඒ නිසා ඒක වෙදින්නේ බොහොම විරක්ත බවකින්. ඒකත් එක ඇලිලා ගැලිලා නෙමෙයි. ඒකට බැහැගෙනක් නෙමෙයි. ඒ නිසා යම් වේදනාවක් හටගත්තා නම් මේ වේදනාවත් මේ ශේවී තමයි යන්නේ. ඒක දුර වෙලා තමයි යන්නේ, අඩු වෙලා තමයි යන්නේ. ඉබඳු ආකාරයෙන් ඒවන්සෝ චරති සතු. සතිමත් තමයි හැසිරෙන්නේ. එහෙමනම් අන්න දුක අඩු වෙන්න පටන් ගන්නවලු. සම්තිකේ නිබ්බාන මුච්චති. යා නිවන සමීපේ ඉන්නවලු. එතකොට මේ විස්තර කරේ ආයමත් මේ ඇහැ සම්බන්ධයෙන්. ඇහැ රූප චක්කු විඥාන ඔය ওই රටාව ඔය ආයතනය ගැන තමයි මේත් විස්තර කරන්නේ. ඔය විදිහටම බුදුලයන් වහන්සේ කන, සම්ද, සෝත විඥාන ඊට පස්සේ සෝත සම්පස්ස, සෝත සම්පස්සදා වේදනා, වේදනා පැත්ත. ඔය පැත්තත් ඔහොම විස්තර කරනවා. ඊට නාසය, ගඳ සුවඳ ඒ පැත්තත් විස්තර කරනවා. දිව රස ඒ පැත්තත් විස්තර කරනවා. අපි තව එකක් ගමු ඕනම් මේ මනස ධර්ම. ඒක ගැන විස්තර කරනවා. නසෝ රජ්‍යති ධම්මේසු ධම්මං යත්වා පතිස්සතු විරක්ත චිත්තෝ වේදේති තංච නාජ්ජෝ සායතිට්ඨති. යථාස්ස විජානතෝ ධම්මං සේවතෝ ചാපි වේදනං. කීයතිනෝ පචියති එවං සෝ චරති සතෝ. එවං අපචිනතෝ දුක්ඛං සම්තිකේ නිපානං උච්චති. එතකොට මේ අපිට උගත් දෙනකොට ඉතින් ඔය ප්‍රශ්නේ තියෙනවානේ. අපිට සමහරට මේ ප්‍රධාන ආයතන ටික පොඩ්ඩක් රැක ගන්න පුළුවන්. නමුත් හිතට එන අරමුණු ටික සම්බන්ධයෙන් අපිට ක්‍රියාත්මක කරන්න හරි අමාරුයි. ඒක හරි සියුම්. එතන අරමුණක් ආපු ගමන් ඒක ඔස්සේ අපි හිතාගෙන හිතාගෙන හිතාගෙන පැටලීගෙන පැටලීගෙන යනවා. එතකොට මෙතන කියනවා ඒකේ අනිත් පැත්ත. කොහොමද? නසෝ රජ්‍යති ධම්මේසු ධම්මං ඥාත්වා පතිස්සතු. දැන් හිතට යම්සේ අරමුණක් ආවා, ධම්මාරම්මණයක් ආවා. පතරි දැන් මතක් වුණා කියන්නේ ඒ අරමුණ ආවා. ඒක දැනගත්තා. නොදැනගත්තත් නෙමෙයි. මෙයා නිද්ද ගිහිල්ලා ඉන්නවත් නෙමෙයි. හොඳ අවදීන් ඉන්නේ අරමුණ දැනගත්තා. ධම්මං ඥාත්වා පතිස්සතු. හැබැයි සිහියෙන් ඉන්නේ. මොනකටද වෙනස තියෙන්නේ? අර අපි සිහියෙන් නැති වෙලාවේදී ඒක පැටලෙනවා. දැන් සිහියෙන් ඉන්නකොට එයා දන්නවා දැන් මෙයා නිකන් අර අපිටම සතෙක් මේ අත්තක වැහුවා කුරුල්ලෙක් අත්තක වැහුවාම අපි දන්නවා වගේ. ඒක අහට දැනෙනවා වගේ. දැන් මෙතන අපිට පුළුවන් මේ හිතට අරමුණක් ආපුවම ටංගාලා දැනගන්න. ශනිකව දැනගන්න. සිහියෙන් හිටියනම් මට දැනගන්න පුළුවන්. හැබැයි ඒ දැනගත්ත අරමුණේ ඇලීමක් නැති බව න රජ්‍යති කියන එක නිරූපණය වෙනවා. ඇලීමක් නැහැ, බැඳීමක් නැහැ. අන්න අරමුණක් දැනගත්ත හැබැයි. විරක්ත චිත්තෝ වේදේ. ඉතින් ඒකවත් ගන්න දැනගන්නේ විරක්ත භාවයකින්, නිකන් දුරස්ස භාවයකින්. මේකත් එක්ක බැඳීමක් නැතුව නිකන් දැනගැනීමක් පමණයි තියෙන්නේ. මේ මොකක්ද උනේ, මොකක්ද ආපු අරමුණ කියලා ඔබ දන්නවා. හැබැයි ඒක එක්ක පැටලී ගැනීමක් නැහැ. පොඩි දුරස්ස භාවයක් තියාගෙන තමයි අරියක් පස්සට අරගෙන පරතෝ බැලුමකින් තමයි දිහා බැලුවේ. ඒ නිසා පංච රාජ්‍යෝ සායතිතන. දැන් අන්නේ ඒ ඒ ආපෝ සිතිවිලි වලට බැඳීමක්, ඇලීමක්, ඒක අසර රින්දා ගැනීමක්, ඒක තව තව වර්ධනය කිරීමක් එන සිද්ධ වෙන්නේ නැහැ. යථාස්ත විජානතෝ ධම්මං සේවතෝ ചാපි වේදනං කීයතිනෝ පචේති ඒ නිසා ඒ අරමුණ පැමිණීම නිසා යම් හෝ වේදනාවක් සැප දුක් උපේක්ෂා මොන හරි වේදනාවක් පහළ වුණා නම් මෙන්න මේ අන්දමින් හැසිරීම හරහා මොකද වෙන්නේ ප්‍රතිඵලය මොකද්ද? ඒ වේදනාව ශරීරය යනවා එවං සෝ චරති සතු. දැන් එයා දිගටම මේ විදිහට තමයි කටයුතු කරන්නේ. එවං සෝ චරති සතු. සිහියෙන් මේ අන්දමින් ක්‍රියා ක්‍රියාවක් මේ කටයුතු කරනවා. ඒවන් අපචිතෝ දුක්ඛං. ඒ නිසා මොන දුක දුර වෙලා යනවා, දුක අඩු වෙලා යනවා. සන්තිකේ නිබ්බානං උච්චති. නිවන සමීප වෙනවා. ඒ කියන්නේ එනම් මෙබඳු ප්‍රතිපදාවක් අපිට රූප සම්බන්ධයෙන්, ගඳ සුවඳ, රස, ස්පර්ශ, ඉදිරියන අරමුණු මේ ඔක්කොම සම්බන්ධයෙන් කරන්න සිද්ධ වෙනවා. ඒකයි අපි දැන් සාමාන්‍යයෙන් උත්සාහත් වෙන්නේ. දැන් අපි වැඩේ පටන් ගන්න අපි තුමන්න සක්මන් භාවනාව. වැඩේ පටන් ගන්න නැත්තම් පරයන්ක භාවනාව. ඒක තමයි නිකන් ආරම්භය. හැබැයි ඉතින් අයින් වුණා. උත්සාහ කරන්න ඕනේ. කොහොමද මේ මෙතන පටන් ගත්ත සතිමත් බව පතුරවන්නේ? අනිකුත් වැඩවලටත් මේක යොදවන්නේ කොහොමද? එදිනදා කටයුතු වලදී මම කොහොමද සිහියෙන් මේ කටයුතු ටික මෙතෙන්ට සිහිය යොදවන්නේ කියලා එහෙනම් අපේ මොකද දැන් ඒවන්සෝ චරති සතු සතිමත්ව හැම කල්ම වාසය කරන්න කියලා කියන්නේ. එහෙනම් මේ මෙතන කරල්ගොඩ විතරක් මෙහෙම කළා හරියන්නේ නැහැ නේද? අපි මේ භාවනා කරන අවස්ථාවලදී මේ කළා හරියන්නේ නැහැ. ඒත් මේ කටයුත්තේදී ඇත්තම වැඩියෙන් සීය පිටවන්න වෙන්නේ අනිත් කටයුතු වල. නේද? මොකද මෙතනින් දැන්න අපිට සීය ඕමනාවේ ප්‍රෝඩනකොට කෙලස් කරන බලපෑම ටිකක් අඩුයි කියන්න පුළුවන්. එළිය ගියාම එහෙම නෙමෙයි නේද? එළිය ගියාම ඉතින් අපි සම්පූර්ණයෙන්ම වල්මත් වීමක් වුණොත් එළිනුත් එළියෙන් එන අරමුණුත් හිතා ගන්න බැරි තරම් බොහොම ප්‍රබලයි ආකර්ෂණීයයි. ඉතින් අපි තුල සිහිය නැත්තම් අනිවාර්යෙන් පැටලීම තමයි. ඒ නිසා අපි මෙතෙන්ද වහක් කරගන්නා සතිය මෙතෙන්ද වහක් කරගන්නා නුවණ සෑහෙන දුරට පවත්ව ගත්තොත් අන්න එළියෙදි ආරක්ෂාවක් තියෙනවා. නැත්තම් ඉතින් ආයෙත් ගහගෙන යනවා. ආයෙත් ගිහලා පැටලෙනවා. ආයෙත් ගිහලා ප්‍රපංච වෙනවා. ආයෙත් ගිහලා අර දිනු කරගත්ත එක නිකන් හොදේලා යනවා. ඒ නිසා එක අතකින් අපි අපිටම තමයි වගකීම තියෙන්නේ. මේක කිසිම මේ වෙන කවුරුත් ඇවිල්ලා බේරගන්නේ නැහැ. නේද? ඒතර බේරගැනීම තියෙන්නේ අපේ අතේමයි. ගැලවීම තියෙන්නේ අපේ අතේමයි. වෙන කවුරුත් ඇවිල්ලා අපිව ගලවා ගන්න නැහැ. බුදුහාමුදුරු පාර පෙන්නලා දෙනවා මෙන්න මේ මේ හැකියාවන් ටික තමා තුළ දියුණු කරගන්න. දියුණු කරගෙන සිහියෙන් වාසය කරන්න. වාසය කරොත් ඔන්න ගැලවීමක් තියෙනවා. වාසය කළොත් ඔන්න දුකේ අඩුවීමක් දැනෙන්නේ. වාසය කළොත් ඔන්න ප්‍රපංච වල අඩුවීමක් දැනෙමි. හිතේ සහනයක් දැනෙමි. චේතසිකවල නැත්තම් මනසේ සුවයක් සැපයක් දැනෙමි. එහෙම නැත්තම් ඉතින් ආයෙත් දැනෙමි. හරි සරලයි බැලුවහම සමීකරණය නේද? වැඩේ කරොත් මේ වැඩේ කරොත් කොහොම සෑහලෙක ඉන්න පුළුවන්. වැඩේ කරොත් දැවෙන්න පුළුවන්. වැඩේ කරොත් ඔන්න නිවනට ලඟ වෙන්න පුළුවන්. වැඩේ නොකරොත් ඉතින් ආයෙත් දැවෙන්න පුළුවන්. එච්චරයි. ඊට පස්සේ දැන් අපි ඊයේත් අර ඉංග්‍රීසි දේශනාවක කතා කරපු මේ අධිමුත්ත තේරගාතාවල මේක අතිශය ප්‍රබල අර්ථයක් දේශනා කරනවා. ඒකත් මම හිතලා මේක පොඩ්ඩක් හැඳගන්න. දැන් අර චේතසික දුක පිළිබඳව මේ සූත්‍රයේදී බුධාන්තරෝ මතක කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් අර වගේ කටයුතු කරද්දී කියනවා චේතසිකාපි දරතා පහියන්ති චේතසිකාපි සන්තාපා පහියන්ති චේතසිකාපි පරිලාහා පහියන්ති ওই විදිහට දේශනා කරනවා. ඊට පස්සේ චේතෝ සුඛම්පි පටිසංග මනසේ සුවයක් මුක්ති වෙනවා. ඒක තමයි දේශනා කරන්නේ. ඒතරොන්න චේතසික දුකක් නැති ආකාරය මේ අදිමත තේරගාතාවල හොඳ ලස්සනට මතු කරලා තියෙනවා. ඉතින් අදිමත තේරගාතාව ගැන පුංචි විස්තරයක් කරනවා නම් ඒ අදිමත කියන මහරහතන් වහන්සේ ඒ තරම්ම වයසට ගිය ස්වාමීන් වහන්සේ කෙනෙක් නෙමෙයි ටිකක් ලාභාල ස්වාමීන් වහන්සේ කෙනෙක්. හැබැයි රහතන් වහන්සේ කෙනෙක් උන්වහන්සේ එක්තරා අවස්ථාවකදී වනාන්තරයක් පැදී යනකොට හොරමුණකට අහු වෙනවා. ඉතින් මේ හොරමුණ මේ සානාසව අල්ල ගන්නවා. අල්ලගෙන දැන් ඉතින් මරන්නයි එකන් යන්නේ. ඒ කියන්නේ බිල්ලකට තමයි අරන් යන්නේ. ඊට පස්සේ ඉතින් මේ හොරමුණ ඉතින් යාම අල්ලගෙන යනවා. උන්වහන්සේ කිසි ගාණක් නැතුව යනවා. ඊට පස්සේ අපි තුමු දැන් මේ මරණ ස්ථානෙට ගෙනවා. තියෙන ගාණක් නැතුව ඉන්නවා. දැන් එතකොට මේ කිසි හැඩවුණු බලක් නැහැ කිසි ප්‍රශ්නයක් ඇත්තෙත් නැහැ බය වෙච්ච ගතියක් ඇත්තෙම නැහැ කඳුළු ඇත්තෙත් නැහැ මරන්න එපා කියලා කියන්නෙත් නැහැ අර ජීවිත දාණය දෙන්නේ අබේ දාණයකින් නේ කියලා හිමිලක් ඉල්ලන්නෙත් නැහැ දුවන්න හදන්නෙත් නැහැ මොකක්වත් නැහැ මොන දෙයකින් ඉන්නවා ඒතර මේක දකින්න හොර දෙටුවා තමයි ඉස්සෙල්ලම පැහැදෙන්නේ මේක මේ දාගන්න බෑ මේ වැඩේ ඊට කලින් මේ මහා ප්‍රතාපවත් මිනිස්සු අපි කොහොමද ඒක තුල අල්ලගත්තා හිමෙස්සමේ දුවන්නමයි හදන්නේ. කොහොම හරි පැනලා දුවන්නමයි හදන්නේ. කෑ ගහනවා, අඬනවා. තමන්ගේ අමු දරුවෝ බලන්න ඕනේ කියනවා. අපිට යාඥා කරනවා දහස් කරන්න කියලා බොහෝ වේදනාවෙන් මරණයටපත් වෙනවා. ඉතින් මේ උදා ආමුදුරු මොකක්වත් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. කිසිම බයක් එකක් ඇත්තෙම නැහැ. එතකොට තමයි ආහන්නේ දොරදෙඩ වහන්නේ කොහොමද මේ කියලා. එතකොට ඒ අධිපති සායන් හන්සේ බොහොම ලස්සන ගාථා පෙළකින් ඊ තමන් අත්විඳ තත්ත්වය විස්තර කරනවා. නත්ති චේතසිකං දුක්ඛං අනපෙක්ඛස්ස ගාමිනී. අතික්ඛන්තා භයාසබ්බේ කීන සංයෝජනස්සවි. එතකොට මේ සංයෝජනයන් සම්පූර්ණයෙන්ම ඡය කරපු ඒ ආදන් වහන්සේට මුලින්ම රහතන් වහන්සේට අතික්කන්තා භය. භය දැන් අතික්‍රමණය කළා කියන්නේ. භය හැර ගියක්. අනපෙක්කස්සගාමිනී දැන් කිසිම අපේක්ෂාවක් නැහැ උන්වහන්සේගේ හිතේ. ආයි මේ අවුරුදු ගානක් ජීවත් වෙන්න ඕනේ, අරව කරන්න ඕනේ, මේවා කරන්න ඕනේ, පන්සලක් හදන්න ඕනේ. මොකක්වත් අපේක්ෂාවක් නැහැ. නැත්ති චේතසිකන් දුක්ඛ. කිසිම චෛතසික වශයෙන් දුකක් නැහැ. දැන් එතකොට අපිට දාන්න පුළුවන් දැන් ආශ්‍රවයන් ඡේවීම හරහා ඒ කියන්නේ උන්වහන්සේලා ලබන එක්තරාන්දමක සංසිඳීමක් එතන මේ ගාථාවේ තරකාමකින් නිරූපණය වෙනවා. එහෙනම් ඉතින් අපි තුල සංයෝජන යම් පමණකට දුරු වී තියෙනවද? ඒ පමණකට නිර්භීත බවක්, නිර්භය බවක් අපි තුල ඇති වෙනවා. නේද? අපිට පොඩ්ඩක් ඇත්ත තියෙන බය තැති ගැන්වෙනවනේ, බිය බිය ගැන්වෙනවනේ. ඊට පොඩ්ඩක් නැත්තම් නෙමෙයි බය. නේද? ඊළඟට අපි තුමු අ පතයෙන් දැක්කත් බයයි. මේ එහෙම බය මනසෙන් බෝම්බයක් පිටුනොත් බය කියන එක අහන්නයක් නැහැ නේද? ඒ නිසා මේ පුංචි දෙයකට බයයි. අපේ හිතේ පුදුමාකාර තැති ගැනීමක් තියෙනවා. එක්කෝ ඉතින් අපේ දරුවෙකුට, දෙමව්පියන්ට, ගේකට නැත්නම් අපිට අයිති දෙයකට පුංචි හරි දෙයක් වුණොත් ඉතින් පුදුමාකාර ප්‍රතිගැනීමක් තියෙනවා. මේ කඩාවැටීමක් සිද්ධ වෙනවා අපේ හිත ඇතුලේ. ඉතින් ඔක්කොම අල්ලගෙන ඉන්නේ. ඔක්කොම මම කියාගෙන ඉන්නේ. ඒකේ මට මට හෝ මට අදාළ මට අයිති දෙයකට හෝ යම් හෝ හානියක් සිදු වෙනවා මට මගේ හිත ඇතුලේ ඔන්න ත්‍රාසයක් බිය ගැනීමක් පහළ වෙනවා. දැන් එතකොට සංයෝජන ටික ටික එහෙනම් ෂය වීම හරහා ඔන්න ඒ தත්ත්වයේ එක්තරාන්දමක වෙනසක් සිද්ධ වෙනවා නේද? අපේ හිතට. අපි තුළ මේ කියන ප්‍රතිපදාවක් වැඩෙනවා නම් සංයෝජනවල ශේවීමක් සිද්ධ වෙනවා නම් එතකොට යම්සි දරා ගැනීමේ හැකියාවක් නැත්නම් අපි හිතමු ඛේද වාචකයක් සිද්ධ වෙනකොට දරා ගැනීමේ හැකියාවක් කැළඹෙන්නේ නැතුව සිටීමේ හැකියාවක් අකම්පිතව සිටීමේ හැකියාවක් අපි තුල හටගන්නවා ඒක ඇත්තටම බලවම නිකන් ප්‍රමිය පොඩ්ඩක් භාවනා කළා තවත් ටිකක් එහාට භාවනා කළා විපස්සනාව කරලා හිත පොඩ්ඩක් උපාදාන වලින් තොර කරගත්තා කිව්වම ඔක්කොම ටික පහළ වෙන්නේ නැහැ නේද? ඒ තරම්ම හිතා ගන්න බැරි තරම් අභිහිතාවක් අපේ හිතේ ඇත්තෙන්නේ නැහැනේ. ඉතින් එහෙනම් මේ தත්ත්වය දක්වා අපි කොතරම් තව යාවිතු දුරක් තියෙනවද නේද? අපි උපාදාන නොකිරීම தත්ත්වයක් වගේ ඇති කර ගැනීම එක මට්ටමක්. ඒත් එතන ඉඳන් තව කොච්චර වැඩෙන්න තියෙනවද? එතන ඉඳගෙන අත්තා කොච්චර නම් ආශ්‍රවයන් ඡේ කරන්න තියෙනවද? සංයෝජන ප්‍රහාණය කරන්න තියෙනවද? කියන එක ගැන අපිට සේයාවක් ඇති කරගන්න පුළුවන් මේ අදිමුත තේරගාථා හරහා. දැන් උන්වහන්සේ සම්පූර්ණයෙන්ම සංයෝජනය ඡේ කරලා හැරලා ඒ නිසා කියනවා අතික්ඛන්දා බය සබ්බි. මේ සියලුම ආකාරයේ බිය ඇති ගැනීමෙන් දුරු කරනවා. අනපේක්ෂගාමී. මට කිසි අපේක්ෂාවක් නැහැ මට අච්චර කාලයක් ජීවත් වෙන්න ඕනේ මෙච්චර කාලයක් ජීවත් වෙන්න ඕනේ අර්ථ කරන්න ඕනේ මේක කරන්න ඕනේ කියලා කිසිම අපේක්ෂාවක් නැහැ. රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ ඇත්තටම මේ අර ඒ අරන්නාපු මේ උපාදානස්කන්ධ ටික ගෙවෙනකම් අර නිකන් අර අපි තුමු මෙහෙම අ වාහනයක් ඔන්න අපි පදවගෙන යනවා. වාහනේ පදවගෙන යනකොට ඒක සෑහෙන අපි තුමු වේගයක් ඇති කරගත්තා. ඊට පස්සේ ඔන්න දන්නේම නැහැ සම්පූර්ණයෙන්ම ඉන්ධන අවසන් වුණා. දැන් නතර වෙනවද? එකපාරටම එකපාරටම නතර වෙන්නේ නැහැ. මොකද ආපු වේගයක් තියෙනවා නේද? ආපු වේගය නිසා ඉන්ධන අවසන් වුණා කියලා අවසන් නතර වෙන්නේ නැහැ. අර ආපු වේගයට යම්සි දුරක් යාවි. හැබැයි අනිවාර්යෙන් නතර වෙනවා නේද? ආයේ ඉන්ධන අපි ඇතුල් කරේ නැත්තම් අනිවාර්යෙන්ම වාහනේ නතර වෙනවා. ඔන්න ඔයගේ තත්ත්වයක් තමයි රහතන් වහන්සේ කෙනෙක් කියලා අපිට දාගන්න දෙන්නේ. උපමාවකින්. ඒ කියන්නේ අර ආපෝ පංච උපාදානස්කන්ධයන් ගොඩනගන එක සම්පූර්ණයෙන්ම නැත්තුවා. පංච උපාදානස්කන්ධයන් ගොඩනගන තියෙන අවකාශය සම්පූර්ණයෙන්ම වැළකීලා නිසා මේ ගිනාපු ගැම්ම තමයි දැන් මේ දුවන්නේ. එච්චරයි. ඒක ඉවර වුණාට පස්සේ ඉවරම තමයි. අවසන්. එතකොට උන්වහන්සේට මේක දැන් හෙට උනාය අවුරුද්දකින් උනාය කියන ගානක් නැහැ දැන් මේක පවත්ීමේ උවමනාවක් උන්වහන්සේට ඇත්තෙත් නැහැ. මෙච්චර කාලයක් දිග දිගට මේ උපාදාන ස්කන්ධයෙන් ආපු ටික තව ටිකක් පවතිවා කියන ප්‍රාර්ථනාවක්වත් නැහැ. ඒක තමයි හිතාගන්න තියෙන්නේ. ඊළඟට තවත් ලස්සන ගාතාවක් එතන උන්වහන්සේ සඳහන් කරනවා. නමේ හෝති අසෝසින්ති භවිස්සන්ති නහෝති සංඛාරා විපවිස්සන්ති තත්තකා පරිදේවනා. නමේ හෝති අහෝසින්ති. දැන් උන්වහන්සේ කියන මට වැටහෙන්නේ නැහැ මම හිටියා කියලා. ඒ වගේමයි මට වැටහෙන්නේ නැහැ මම ඉඳීවි. අනාගතේ මම ඉන්නවා කියලා. මට මොකද්ද වැටහෙන්නේ? සංඛාරා විභවස්ථාන. මේ සංස්කාරය විනාශ වීම විනාශ වීම යන. එච්චරයි මට වැටහෙන්නේ. තත්තකා පරිදේවනා. මම මොකටද මේකට අඬන්නේ? ලස්සනයි කියන්නේ උන්වහන්සේ ක්‍රම මම කාවගෙන විදිහට කාවගේ ස්වරූපයෙන් මේ ටික පෙළගස්සලා තියෙනවා හරිම ලස්සනයි. මට වැටහෙන්නේ නැහැ මං හිටියා කියලා. මම අනාගතේ වෙයි කියලාත් මට එහෙම හැඟීමක් ඇත්තෙත් නැහැ. මට වැටහෙන්නේ මෙච්චරයි. මොකද්ද? සංස්කාරයන් විනාශ වෙවි විනාශ වෙවි යනවා. ඉතින් මේක දැකලා ඉතින් මට අඬන්න දෙයක් නැහැ. දැන් හිතන්න දැන් අපිට අපිට දැන් මාක් හරි චකිතයක් ආපු වෙලාවට ටක් ගාලා මම එනවනේ එළියට. ඔච්චර භවනා කළද වුණා නේද? මේ ඉතින් අපි පැය ගණන් භාවනා කරනවා. කවුරු හරි ඇවිල්ලා මාක් හරි තර්ජනයක් කරොත් අක්කාලු ඉතින් අන්න මම එළියට පනිනවා. මම මම බේරෙන්න ඕනේ කොහොම හරි. එතන ඔන්න කලවලට ඇවිල්ලා කවුරු හරි තර්ජනය කරනවා. කට්ටිය මෙහෙම වල්ලා ඉඳීද? කවුද ඉස්සර නැගිටින්නේ? නේද? මෙච්චර භාවනා කරලා ඉතින් අපිට තාම ජීවිතේ පිළිබඳ මුළු ආසාවක් තියෙනවා. එතකොට අ නිකම් මේ සංස්කාරය නිසා සලයන්නේ කියලා තාම හැඟීමක් අපිට එච්චර අවබෝධයක් නැහැ. පොඩ්ඩක් තේරලා දෙනවා. නමුත් අතරම් ප්‍රබල අවබෝධයක් නැහැ. තාම මේක හොඳට කාලෙච්ච අවබෝධයක් ඉපමණකට අත්හැරීමක් අපිට තාම සිද්ධ වෙලා නැහැ. එතකොට දැන් ඒ මට්ටමේ රහතන් වහන්සේගේ මට්ටමේදී උන්වහන්සේගේ සම්පූර්ණම මවත්ය බෙදීම හරහා සම්පූර්ණම අස්මිමානය දුරු වෙලා යන හරහා දැන් උන්වහන්සේ දැන් මේ මම හිටියාය කියලාවත් හැඟීමක් නැහැ. මම දැන් ඉන්නවා කියලාවත් හැඟීමක් නැහැ. මම අනාගතේ ඉන්නවා කියලා හැඟීමක් නැහැ. මොකද මම කියන එකක් නැහැ අන්තිමට. මම කියලා කෙනෙක් හදාගෙන ඉඳලා තියෙන්නේ. අවිද්‍යාව බාධක කරගෙන මම කියලා කෙනෙක් හදාගෙන ඉඳලා තියෙන්නේ. දැන් උන්වහන්සේ දෙනවා මේ අවිද්‍යාව නිසා මේ ඔක්කොම වෙලා තියෙන්නේ. අවිද්‍යාව, තණ්හාව ආදී දේවල් නිසා මේ අතීතයේ තිබුණා උපාදානස්කන්ධ පහ. වර්තමානයේ තොන්න උපාදානස්කන්ධ පහක් තියෙන්න පුළුවන්. අවදුරටත් මේ අවිද්‍යාව සංහාව පැවතුනොත් ඔන්න අනාගතයේ උපාදානස්කන්ධ පහක් තියෙන්න පුළුවන්. එතකොට මමත්වය අයින් වෙච්ච තැනක නැත්නම් තණ්හා අවිද්‍යාව දුරු වෙච්ච තැනක එන උපාදාන නොවෙනවා නම් එමුනම් එතකොට කොහොමද මම කියලා අපි හිතාගන්නේ? කොයිකටද මම කියන්නේ නේද? රූපයටද මම කියන්නේ වේදනාවන්ටද සංඥාවන්ටද සංස්කාරවලටද විඥාණයද එහෙම මම කියාගන්න බෑ. ඒකයි අර සාමාන්‍යයෙන් මුල් මට්ටමේ සංකාදිට්ඨිය දුරු වෙන මට්ටමේදී සෝතාපන්න මට්ටමේදී දේශනා කරන්නේ සූත්‍ර දේශනාවල. එතන මේ එක උපාදාන ස්කන්ධයක්වත් අරපතල විදිහට අස්සරේ ඉඳාගෙන ආන්න මේක මම මේ රූපේ තමයි මම මේ ඇඟ තමයි මම මේ ශරීරය තමයි මම මම තමයි ලස්සන මේ කය ඇතුලේ තමයි මම ඉන්නේ කියලා එහෙම ගැනීමක් නැහැ අපිට මොන වේදනා ටික. සැප වේදනා තමයි මම. මම තමයි මේ දුක් විඳින්නේ. මම තමයි සැප විඳින්නේ. කියලා එහෙම වේදනා ප්‍රත්‍යනොත් මම කියාගැනීමක් නැහැ. මේ අර දැනුම තමයි මම. මේ නම තමයි මම. මම තමයි මෙන්න මේ නම. ඒ විදිහට නේද අපි දාගත්ත නම් ගම් තියෙනවානේ අපි දාගත්ත තනතුරු තියෙනවා. එල්ලගත්ත පදාන්තර තියෙනවා. ඉතින් මේක ඔක්කොම මම කරගැනීමක් එහෙමත් නැහැ. මේ හිතන්නේ මම, ඊතර එන සිතුවිලි මම, චේතනා මම, හිතට එන රාගය මම, ద్వේෂය මම, ඊර්ෂ්‍යාව මම එහෙම කරගැනෙන්නේ නැහැ. ඊපස්සේ ඉඳුරක් පාවිච්චි කරලා දැනගන්නේ මම එහෙම කරගැනෙන්නේ නැහැ. එතකොට සක්කාය දිට්ඨිය දුර වෙන මට්ටමකදී ඔන්න ඔය වගේ ටිකක් එක පැත්තකින් ගැඹුරකින් තවත් පැත්තකින් රළු මට්ටමකින් ඔය එක එක ස්කන්ධයක් මම කියා ගැනීම අපේ හිතින් අයින් වෙලා යනවා. ඒත් හැබැයි අපි අර ඊයේ කතා කළා වගේ ඒත් මම කියලා යම් හැඟීමක් තියෙන පුළුවන් අස්මිමානය නිසා. ඒ ටික සම්පූර්ණයෙන් මේ යනවා කියලා ධර්මයේ ප්‍රකාශ වෙන්නේ රහත් වුණා. ඒ අස්විමානයේ තියෙනවා ඒ නිසා අතිශය සූක්ෂම පැති. සූක්ෂම පැති තුනක් වෙනවා. ඒකට තමයි අස්මීති චන්දු. ඊළඟට අස්මීති මාන. ඊළඟට අස්මීති අනුසය. දැන් අස්මීති චන්දු. අස්මීති චන්දෝ කියලා කියන්නේ ඇත්තටම දැන් මම ගැන මට පුදුම ආසාවක් තියෙනවා. කෙනෙක් වෙලා ඉන්න, මමෙක් වෙලා ඉන්න, මම උඩින් තියාගන්න මේ ඉන්න මට පුදුම ආදරයක් අපි කියමු ආත්ම ස්නේහයක් අපි ගාව තියෙනවා. ඒතර එහෙම ආත්ම ස්නේහයක් නේද? මම කෙරෙහි තියෙනකොට ඒක දුරු කරනවා කියන එක පහසු නෑ බලනවා. ඊට පස්සේ අස්නීති මානෝ මම මෙතන ඉන්නවා ඔබ ඔතන ඉන්නවා ඇය අතන ඉන්නවා ඊළඟ අපි මෙතන ශූන්‍යයක් ගහගෙන මේතනට සාපේක්ෂව ඔක්කොම මැනුම් ටික කරන්නේ ඒතර මම කියලා කෙනෙක් හදාගත්තට පස්සේ ඒතර මම නොවන තවත් කෙනෙක් එන ඔන්න හැඟීමක් පහළ වෙනවා. ඒතර මම මූලික කරගෙන මම පාදක කරගෙන ඊට පස්සේ මම මනිනවා. අනිත් කෙනා හොඳයි. මම නරකයි. මම හොඳයි. එයා නරකයි. මම සුදුයි. එයා කළුයි. මම ගුණවත්. එයා එයා නුගුණවත්. මම මම සිල්වත් නැහැ. එයා සිල්වත්. ඉතින් මේ විදිහට අපි දිගින් දිගට දිගින් දිගට මම මෙතන ඉන්නවා එයා එතන ඉන්නවා කියන කිසිම විතරම මෙනුමක් නිරන්තරයෙන් හිත ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. ඒතර ඔන්න එතන තියෙනවා මාන අනුසයක්. එතන තියෙනවා අස්මීති අනුසයක්. මේ අස්මීති කියන මානයක්. ඊට පස්සේ අස්මීති කියන අනුසය පැත්ත බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒතර මේවා කාලාන්තරයක් තිස්සේ හිත ඇතුලේ නිකන් කැකෑරි කැකෑරි තිබිලා මේවම වැටහීමක් අපේ හිත ඇතුලේ තිබිලා ඒ ආකාරයෙන්ම අපි හිතලා අන්තිමට ඒක නිකන් මුල් බැහැගෙන දැන්. ඒක නිකන් ලාටුවක් වගේ බැඳිලා නේද? මලකටක් වගේ බැඳිලා, කහටක් වගේ බැඳිලා දැන් හිතන්නේ. ඒක මණ්ඩි බැහැගෙන. ලෝකෙට කියනවා අස්මීති අනුසයක් කියලා. ලෝකෙ ටික ඔක්කොම ගලවල යන්නේ රහත් උනාම ඒක තමයි කියන්නේ. ඒ නිසා මේ හේමක සූත්‍රයේදී එහෙම හේමක ස්වාමීන් වහන්සේ අනාගාමී ආර්ය භාවයට පත් වෙලා උන්වහන්සේ ලස්සනට මෙහෙතමානිය ප්‍රකාශ කරනවා. තාමත් මම කියලා හැඟීමක් මාගාව තියෙනවා. ඒ තරම් හරි සූක්ෂමයි. එහෙනම් දැන් මේ කතා කරන්නේ අත්‍තරම රහතන් වහන්සේ කෙනෙක් ගැන. අදිමුත් මහරහතන් වහන්සේ ඒක අභීතව ප්‍රකාශ කරන්නේ මට දැන් අතීතයේ මම හිටියා කියලා හැඟීමක් නැහැ. මම ඉන්නවා කියලා හැඟීමක් ඇත්තෙත් නැහැ. මම අනාගතේ ඉඳීවි කියලා හැඟීමක් ඇත්තෙත් නැහැ. මම දන්නේ මොකද්ද? සංස්කාරය ඡය වෙලා යනවා. සංස්කාරය විනාශ වෙලා යනවා. ඉතින් මේ විනාශ වෙලා යන සංස්කාරයන්ට මම මොකටද අඬන්නේ? මම මොකටද වැළපෙන්නේ කියලා දැන් මේ හොරදෙට්ටු වගේ අහනවා. ඊළඟට කියනවා සුද්ධං ධම්ම සමුප්පාදං සුද්ධං සංඛාර සම්පති. පස්සන්තස යථා භූතං න භයං හෝති ගාමිනී. තවදුරටත් ප්‍රකාශ කරනවා සුද්ධං ධම්ම සමුප්පාදං සුද්ධං සංඛාර සම්පති. දැන් නිකන් සුද්ධ වූ සංස්කාර සමූහයක් විතරයි හටගන්නේ. ඒකට උපාදානයක් හිතන්න සිද්ධ වෙන්නේ නැහැ. ඒ දන්න රූප වේදනා සංඥා සංකාර විඥාන හඳ ගන්නවා. හැබැයි ඒ එකක්වත් උපාදාන වෙන්නේ නැහැ. එහෙනම් දැන් පංච උපාදාන ස්කන්ධ නෙමෙයි තියෙන්නේ. නිකන් පංචස්කන්ධ දැන් තියෙන්නේ. හිත ඇතුලේ උපාදාන වීමක් නැහැ. හැබැයි මේව ඉතින් හට ගන්නවා ඉතින්. ආහාර ගන්නවා. ඉතින් මේ කය පවතිනවා. වයසට යනවා, ජරාවට ලක් වෙනවා, ලෙඩ හැදෙනවා, ආයෙත් සුව වෙනවා. ඊට අනුරූපව මේ රූපස්කන්ධය ඉතින් ඇති වෙනවා නැති වෙනවා. දැන් අල්ල ගැනීමක් නෑ. දැන් මේක උපාදාන වීමක් නෑ. සුද්ධම් ධම්ම සම්පාදම්. සුද්ධම් සංඛාර සම්පූර්ණ. ඒවා නිකම් සුද්ධ සංස්කාර බවට පත් වෙනවා. ඒකත් එක්ක මගේ දැන් කිසි ගනුදෙනුවක් නැහැ. ඒගොල්ලෝ ඒගොල්ලෝම විසින්මයි ඒගොල්ලෝ කටයුතු කරන්නේ. මට දැන් අදාළ නැහැ. මගේ කරගැනීමක් නැහැ. පස්සන්තස්සේ යථා භූතං න භයං හෝති ගාමිනී. ඒ නිසා මේ ඇත්ත ඇත්තටින් තේරෙන දැනත්තාට න භයං හෝති බයක් නැහැ. ගාමිනී කියලා කියන්නේ ආගේ නම. ඒ කියන්නේ මේ උරදෙට්ටුවට ආමන්ත්‍රණය කරන ආකාරය තමයි ගාමිණී කියන කියන්නේ. දැන් ඊළඟට කියනවා තිනකට සමන් ලෝකම් යදා පඤ්ඤාය පස්සති මමත්තංසෝ අසංවින්දං නක්ති මේති න සෝචති තිනකට සමන් ලෝකම් දැන් මේ රහතන් වහන්සේට ලෝකයම පේන්නේ හරියට නිකම් මේ දී කැබලි තනකොළ වගේ වියලි තනකොළ වගේ මේ ලෝකෙ පේන්නේ කිසි හරයක් නැහැ කිසි හරයක් නැහැ ගන්න කියලා වඩිනවා කියලා ගන්න දෙයක් නැහැ ඉන්නකට සමගමකම් යදා පඤ්ඤාය පස්ති ප්‍රඥාවෙන් දකින්න මමත්තංසෝ අසංවිද්දා දැන් මමත්වයක් නැතිව මට කිසිවක් අයිති නැහැ කියලා නැත්ති මේ තින සෝචති උනාතර කිසි සෝගයක් ඇත්තෙත් නැහැ දැන් අපි ඊයේ අර කතා කරේ අපිට නම් හිතන්න ඉතිරියත් අපි අරගත්ත උදාහරණය අපිට තිබුණා කියනවා අපිට උන්න යාන වාහන තිබුණා රස්සාවක් තිබුණා ගියක් දොරක් තිබුණා ධනයක් තිබුණා ලොකු උපයගත්ත পদවියක් තානාන්තරයක් තිබුණා. කීර්ති ഘോഷාවක් තිබුණා. ඇඳුම් පැළඳුම් තිබුණා. මේ ඔක්කොම තිබුණා. ඒ අපි මොහොතක ඔක්කොම අහිමි වුණා. සුනාමියක් ආවා, කුණාටුවක් ආවා, කරනවා නම් මොකක් කරන්නේ නැහැ. දැන් ඇඳි වතවත් නැහැ කියලා කියමු. එතකොට අපිට පුළුවන් දැන් උපාදාන ඉවරයි. ඔක්කොම අවසానයි. දැන් සිත හැල්ලුයි. මොකක්ද නැහැ. එහෙම වෙන්නේ නැහැ නේද? අපිට නම් ඉතින් ඔන්න ඉතින් අඬනවා, වැළපෙනවා, පොළවේ පෙරලෙනවා, පස් කනවා, අනේ මේ මොකද උනේ කියලා කෑ ගහනවා, ඉතින් ආධාර ඉල්ලනවා, පිටරටුත් ආධාර ඉල්ලනවා නේද? ආණ්ඩුවෙන් ගලගෙනකම් බලන් ඉන්නවා. ඊට ඉතින් හම්බෙන්නේ නැත්තම් ඉතින් ආයාචනා කර කර එයා ගාන ඉතින් ආයාචනා කර කර යනවා. ඉතින් ඒකට පුදුමාකාර ශෝකයක්, අඬා වැළපීමක් සමහරට සම්පූර්ණයෙන්ම මානසික කුරුතලීමක් පාසු වෙනවා. දැන් මේ ස්වාමීන් වහන්සේගේ සම්පූර්ණ අනිත් පැත්ත කිසිම ගයක් අයිති වෙලා නැතුව ඉතින් කිසි ශෝකයක්වත් නැහැ. නේද බලන්න නිකන් නිකන් අර මේවා මේ බලෙන් අහිමි අහිමි වීම නෙමෙයි. ඒ කියන්නේ දැන් අපි දැන් ඔය මම ගත්ත උදාහරණ මේකයි නිකන් බලෙන් අහිමි වීමක් නේ. මගේ අකමැත්තෙන් ඒවා අහිමි වෙලා. මගේ අකමැත්තෙන් යම් කෙනෙක් පැහැරගෙන. මගේ අකමැත්තෙන් සබාධමයේ වෙච්ච යම්සි ඛේදවාචකයක් නිසා ඒක මට අහිමි වෙලා. ඒතන පුදුමාකාර කැළඹීමක් තියෙනවා. මෙතන හැම එකක් නෙමෙයි මේ උපාදාන වෙන දේවල් පිළිබඳ අවබෝධයක් ඇති කරගන්න. අපේ මනසේ නුවණ දියුණු වෙනවා කියන්නේ ඒකයි. ඒතර මේ අපි නිකම් මේක බලෙන් අතහරින්න බෑ. ඒක නෙමෙයි. තන හොරෙක් කයිලා අල්ලන් අරන් යන්න හදද්දී. දැන් කමක් නැති අරන් යන්න කියලා අපි කියන්නේ නැහනේ. මොකද මේ බලෙන් අතහැරීමක් මෙතන තියෙන්නේ. නමුත් අපේ අවබෝධය තුළින් මේකේ ඇත්ත දන්න දෙයක් නැහැ කියලා, සාරයක් නැහැ කියලා, හරයක් නැහැ කියලා මම කියාගන්න බැහැ කියලා මේ එකක්වත් මගේ වසඟේ පවත්වන්න බැහැ කියලා ඒබඳු අවබෝධයක් අපි ගාව එනවා නම් අතහැරෙයි. ඒක එතකොට ඇවිල්ලා මේ ඒක ධර්මතාවක් වශයෙන් සිද්ධ වෙන අතහැරීම. නැත්නම් මේ බලෙන් කරන අතහැරීමක් නෙමෙයි. බලෙන් අතහරින්න අවශ්‍යත් නෑ. අපිට අවශ්‍ය වෙන්නේ අවබෝධය ඇති කර ගැනීම. ඇත්ත වශයෙන්ම. يعني අවබෝධය අපි තුළ ඇති වුණා නම් අතහැරෙනවා කියන ඉබේ වෙන්නේ. අපි කලබල වෙන්න අවශ්‍ය නැහැ අතහරින්න. අපිට දෙන්න පුළුවන් තරම් මේ ඇත්ත ඇත්තටින් දැනගැනීමෙන් වාසය කරන්නයි තියෙන්නේ. ඒකයි අර පිටින් කියන්නේ පස්සන්තස්ස යථා භූතං. යම්සි කෙනෙක් ඇත්ත ඇත්තටින් දන්නවා නම් න බයක් හොදි ගාමියාට බයක් ඇති වෙන්න විදිහක් නැහැ. මොකද එයා දන්නවා ඇත්ත. මේකයි සත්‍ය කියලා එයා දන්නවා. ඒ නිසා එයාට තමයි යන්න තේරෙන්නේ මේ ලෝකේ කියන එක දැන් වැඩක් නැහැ. මේක ගන්න කියලා දෙයක් නැහැ, සාරයක් නැහැ, හරයක් නැහැ. මේක නිකන් පණ කැබලිදි වගේ. ඒ නිසා දැන් එයාට මමත්වයක් පිළිබඳ දැන් දෙයක් නැහැ. මට දැන් කිසි දෙයක් නැහැ කියලා එයාට කිසිම පාඩුවක් නැහැ. එයාට බයක් නැහැ. මට මොකුත් නැහැ කියන ශෝකයකුත් නැහැ. ඉතින් ඔන්න ඒ විදිහට මේ අදිමුත්ත මහරහතන් වහන්සේ අර සොර දෙටුවට විස්තර කරනවා. ඉතින් ඒක අහගෙන හිටිය ඒ පිරිස අන්තිමට උන්වහන්සේ සරණ ගිහිල්ලා උන්වහන්සේ ළඟ මහණෙනවා කියනවා. ඉතින් ওই වගේ පුදුමාකාර ඒ කියන්නේ අපිට තේරුම් ගන්න පුළුවන් කොයිතරම්නම් උන්වහන්සේලා මේ ධර්ම ප්‍රගුණ කරලා තියෙනවා. නේද? රහත් වෙන මට්ටමක් කියන්නේ කොයිතරම්නම් අභීත මට්ටමක්ද? ආනන්ද වාසී කෙනෙක් කියන්නේ කොයිතරම්නම් මමත්වයේ දුරු කරපු මට්ටමක්ද කියලා නම් අපිට හිතා ගන්න පුළුවන්. ඒ නිසා අපි ප්‍රගුණ කරන ධර්ම පොඩ්ඩක් ඉතින් අපිට සමහර දාවට වැටහිලා තියෙන වෙන්න පුළුවන් යමක්. අපි බලනවානේ අපි අපි තාම මේ මේ පමණ අපි තුල અભිහිතත්වයක් ගොඩ නැගිලා තියෙනවා. මේ පමණ අත්හැරීමක් අපි ගාව තියෙනවා. කියලා එන අපි පොඩ්ඩක් නිහතමානීව බලන්න වටිනවා එක පාටම අපිට ලකුණු දෙන්න යනවට වඩා. අපිත් මේ දහම තමයි වඩන්න අවශ්‍ය. නමුත් අපි තාම තියෙන කරකින් බලවත් වෙන අද දරුවෝ වගේ උන්වහන්සේලා ඉදිරියේ. ඒ නිසා අපි බොහොම නිහතමානීව තව තව මේ දහම ප්‍රගුණ කරමින් අපි තුලත් තව මේ ඇත්ත ඇත්තටින් තේරුම් ගැනීමට උත්සාහ වෙමු. එහෙම උත්සාහ කරගෙන ගියොත් ඉතින් අපි ප්‍රාර්ථනා කරමු ඉදිරියේදී. මෙන්න මේ බඳු නිර්භීත බවක් මෙන්න මේ බඳු අත්හැරීමක්